ධම්මවිචය සබ්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ ඉදිරිපත් කරගත්ත pāli වාග්මාලාව සඳහන් වෙනවා ආනාපාන සති සූත්‍රයේ පසු භාගයේ කොටසක ඊට කලින් තමයි මේ ආනාපානයේ 16 ආකාරයකට සම්පූර්ණ කරන්න හැටි ඒ අනුව එමගින් සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි ඊට පස්සේ සරුවච්චන් වහන්සේ සම්බන්ධීකරණය ලබා දෙනවා යම් ආකාරයකට <clears throat> සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් වඩනවා නම් ඉබේම සතර සතිපට්ඨානේ භාවිත කිරීම නිසා බහුලීගත කිරීම නිසා ඒ පුද්ගල సంతාණය තුල මේ සත්ත්ව බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ. අපි ඒක පිළිබඳව ප්‍රවිෂ්ඨයේ ආරම්භය මේ සබාගත්තා. ඒ අනුව බොජ්ජංග කියන්නේ කොහොමද මොකක්ද කියන මේක හඳුනා දී කරා. ඒකවත් අපි ඒ කටවිචිතය තුළත සති සම්බොජ්ජංගය කියන බොජ්ජංග ධර්මය අපේ ශක්ති ප්‍රමාණයට විස්තර විවරණ විසිතුරු ලෙස ලබා ගන්නවා. අද මේ විවරණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සම්බොජ්ජංගයේ වෙන ධම්මවිචය සම්බොජ්ජංගය ගැනයි. ඒ ධම්මවිචය සම්බොජ්ජංගය පිළිබඳව සරුවච්චන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන පාඩේ තමයි අපි ඔය ඉදිරියෙන් තියාගත්තේ. බොජ්ජංග කියලා කියන්නේ ඒ බෝධියට පැමිණීමට කටයුතු කරන කෙනාට අවශ්‍ය කරන අංග අඩුම කැඩුම උපකරණ කට්ටලයක් කියන එකයි අපි ඊයේ තේරුම් කරගත්තා. ඒ අනුව සතිය පළවෙනිම ආයුධයක් උපකරණයක් බලයටපත් වෙනවා. <clears throat> දෙක තමයි අපි මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මවිචේ කියලා. <clears throat> ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය පදේ හැදිලා තියෙන ධම්මසා විචේ කියන පද දෙක එකතු වෙලා. ඉතින් මෙතනදී අපි අපේ දේශනාවට අර්ථය නිරුක්තිය ලබා ගන්නකොට මෙතන ධම්ම කියන පදේ අපි තේරුම් ගන්න ඕනේ නාම රූප ධර්ම කියලායි. ලෝකේ ධම්ම කියන පදේට ගොඩාක් අර්ථ තියෙනවා. ඒ අර්ථවල අද දේශනාවේ නැත්නම් මේ ධම්ම විචේ විග්‍රහ කරන වෙලාවට ධම්ම කියන එකෙන් අදහස් කරන්නේ නාම ධර්ම සහ රූප ධර්ම කියන එක. විචේ කියලා කියන්නේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන පරිවිචති, පරිවිමාංශති, විචිනති කියන පදානුව. කියන්නේ විමසා බැලීම. එහෙම නැත්නම් ඒක පිළිබඳ ඇති විමසුම් නුවණයි. නාම ධර්ම පිළිබඳව ඇති විමසුම් නුවණ සහ රූප ධර්ම පිළිබඳ ඇති විමසුම් නුවණ කියලා ඕන්න අපි දන්න මට්ටමට මේක හදා ගන්න පුළුවන්. අන්න ඒක දියුණු පවුණු කරගන්න හැටි. එහෙම නැත්නම් ඒක දියුණු පවුණු කිරීමට අර කලින් වඩන සතිපට්ඨානයේ සම්බන්ධ වෙන හැටි ඒ වාගේම නොතිබිච්ච පෙර නොවිච්ච ආකාරයට මේ නාම රූප ධර්මයන් පිළිබඳ ඒ විචිත්‍ර ලක්ෂණ දැනගැනීමේ විචක්ෂණ ඥුවන නැති තැන පහල කරගන්නේ කොහොමද පහල වෙච්ච තැන වඩා දියුණු කරගන්නේ වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එකයි මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ ඇහිමෙන් කෙනෙක් බලාපොරොත්තු වෙ යුත්තේ ඒක දේශනා කිරීමෙන් සරුවචනන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි ඒකටයි අපි මේ ධම්ම විචේ කියන පදය මේ විදිහට අර්ථය ලියලා ගන්නේ ඒ නිසා අපි මේ භාවනා කරගෙන යනකොට කොහොමද මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඒ විමසුම් නුවණ, විචක්ෂණ ඥාන, ඒ විචය සොයා බැලීම, පරිවිමර්ශනය සිද්ධ වෙන්නේ. ඒක අපි කොච්චරක් දැන් ළඟා වෙලා තියෙනවද? තව කොච්චරක් අපිට ළඟා වෙන්න ඕනද? මේ ළඟා වීම සඳහා අපි අතින් යෝගාවචරයක් වශයෙන් ඊට ඊට යුතුයකම් මොනවද කියලා දැනගන්න ඒක පිළිබඳව මේ වගේ මූලධර්මමය විවරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට නාම රූප ධර්ම පිළිබඳව විමර්ශන නුවණ විමසා බැලීම විචක්ෂණ ඥාන ඇති කිරීම සඳහා බලනකොට ඒකේ පුදුමාකාර න්‍යාය ධර්මයක් තමයි වැඩ කරන්නේ. බුදුහාමුදුරුවෝ ඇති කරපු දෙයක්වත් අපි ඇති කරන්න හදන දෙයක්වත් නෙවෙයි ලෝකේ පවතින න්‍යාය ධර්මයක් සරුවචන් වහන්සේ තම නාම රූප තුලින්, సంతානය තුලින් අවබෝධ කරගෙන කල්පනා කරලා බැලුවා නාම රූප මනුස්ස නාම රූප පද්ධතියක් ලැබපු මනුස්ස సంతානයක් ලැබු ඕනම කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි ඒකට හරියට නූලක් තියෙනවා ඒ නූල දිගේ ගමන් කරන්න ඕන. ඒක තමයි මේ ප්‍රතිපදාව කියලා අපි තේරුම් කරලා දෙන්න හදාන්නේ. තේරුම් ගන්න උත්සාහ ගන්නෙ. මේ තේරුම් ගන්න හදන්න මේ ප්‍රතිපදාව හැම වෙලාවෙම ආනුපුබ්බි. අනුපිළිවෙල වැඩ පිළිවෙලටයි යන්නේ. තෝක තෝකං කනේ කනේ. ටිකෙන් ටික මොහොතින් මොහොතයි. ඉතින් මේ තෝක තෝකම් කණේ කණේ කිව්වහම මුගව දෙනෙක් ඕක සහැල්ලු කරලා සලකා ගන්නවා. ওই විදිහට ටික ටික බෑ අපිට පැන පැන යන්න ඕනේ ඉක්මනට යන්න ඕනේ කියලා. ඒක ඉතින් අර හාවයි ඉබ්බයිගේ රණ්ඩුව දිහා බලන ඇත්තෝකේ තමයි උඩින් උඩින් පැනගෙන යන්න හාව අභියෝග කළාට අන්තිමටයි කතාවේ හැටියෙන් නම් ඉබ්බා තමයි දිනලා තියෙන්නේ. ඒ මොකද ඉබ්බා වණුගේ ඇවිල්ලා හැම මොහොතෙම කරා ටික වෙලාවකවත් නැතර කරේ නෑ. උඩින් පැනගෙන යන ඇත්තෝ ඉතින් තදින් නින්දට වැටුණාට පස්සේ අවදිලා බලනකොට සතනින් පරාදයි. ඒක නිසා මේ ධම්මවිචේ සම්පෝඥංගය ඇති කරගන්න කොටත් ඒ ආනුපුබ්බී වැඩපිළිවෙල නැත්නම් ලෝකේ පවතින මේ න්‍යාය ධර්මයේ කලකොලොප්පම් කරන්නේ නැතුව, අලහප්ප ගන්න නැතුව, ඒක දිගේම යනවනම් Tamanගෙත් ඇඟට තේරෙන්නේ නැහැ. ඉබේම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ ධර්මයේ පිළිබඳව විමසුම් නොවන වැඩේට පටන් ගන්නවා. නමුත් ඒකට පොහොරක් දාන්න ආධාරෝපකාරයක් දෙන්න නූලක් ගහලා දෙන්නයි මේ බණ කියන්නේ බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒක හරියට මේ වැඩෙන භෝගයකට වටේට මුල් මේ බුවපස බුරුල් කරලා තනකොළ අයින් කරලා වතුරක් කරන්න වාගේ අර මුල් අල්ලගත්ත භෝගය හොඳට තනකොළ බාධා නැතුව වැඩෙන්න නම් නිතර අතුරුයක් ගෑම් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම යෝගාවචරයට බණ කියලා දෙන්න ඕනේ. යෝගාවචරෝ ඒව ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි මේ නිසිනින්දේ අර ක්‍රමානුකූල වැඩෙන වර්ධනය ධම්ම විචය සිදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධම්ම වශයෙන් සඳහන් වෙන මේ නාම රූප ධර්ම වල ධර්ම ධර්ම පිළිබඳව ඒ විමසුන්න ඕනේ නැත්නම් ඒ විමසා බැලීම තමයි මේ ධම්ම විචෙන් සිදුවෙන්නේ. ඒකට අර කලින් ඇති කරගත්ත හැම මතුවෙන නාම රූප ධර්මයකටම මූණ දීලා එහි පාවෙන ඥානයක් නෙවෙයි කිඳා බහින ඥානයක් ඇති කරගත්තොත්. වෙන විදිහට කියනවා නම් ආස්වාසය ප්‍රසවාසයෙන් වෙන්කර දැනගන්නා තරමට ඒකට සාදර වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව මේකමයි කල යුත්තේ මේකමයි මගේ ආධ්‍යාත්මික ගමනට පොහොර වෙන්නේ කියලා සෑම ආස්වාසයක්ම සෑම ප්‍රස්වාසයක්ම හොඳට නැවත නැවතත් අලුතෙන් අලුතෙන් එන හැම එකටම ගෞරව කරමින් බල බලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ආස්වාස ප්‍රස්වාස දෙක අඳුනා ගන්නවා මිත්‍ර වෙනවා සුහද වෙනවා ඒකේ අලගිය මුලගිය විතර අංග ප්‍රත්‍යංග දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ දැක ගැනීම වැඩෙනකොට තමයි ධම්මවිචය පොහොර වන්නේ. ධම්මවිචයට පොහොර ලැබෙන්නේ ධම්මවිචය විහිතුරුව වැඩේ. ඒක නිසා මේ එක එක ධර්මතාවයක මොනවද ධර්මතාව කියන්නේ? නාම ධර්ම, රූප ධර්ම. එක එක නාම ධර්මයක සහ රූප ධර්මයක ලක්ෂණ අනිත්‍යයෙන් වෙන්කොට දැනගැනීම සඳහා අපි ගන්න මේ ලක්ෂණ වඩා වඩා තහවුරු වීම තමයි ධම්මවිචේදී සිද්ධ වෙන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒකක්. ආන්නේ විදිහට නාම ධර්ම අපි කියනවා චිත්ත ධර්ම, චෛතසික ධර්ම කියලා. රූප ධර්ම ප්‍රධාන වශයෙන් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ආන්නේ රූප ධර්ම එකින් එක වෙන්කොල්ල වෙන්කට දැනගැනීම. නාම ධර්ම මතුවෙන මතුවෙන ස්වරූපයට ප්‍රකට වෙන ප්‍රකට වෙන ආකාරයට එකින් එක වෙන්කොට දැන ගැනීම තමයි මේ ධම්ම විචය කියලා අපි සඳහන් කරන්නේ. ආන්නේ මේ විදිහට එක එකක ලක්ෂණ දැන ගැනීමට කියන්නේ ඒ වගේ ස්වභාව දැනගන්නවයි කියලා. ඒක මේ විෂාන්තර දැනුමට යනු කියන ස්වභාව දැනගන්නවා කියන. ඒ වගේම ඒක භාව ලක්ෂණ කියලා සඳහන් කරනවා. ඒකේ භාවය, ඒකේ ස්වභාවය කියලා කියන්නේ ඒකට ආවේනික වූ ලක්ෂණය. පච්චත්ත ලක්ෂණය කියලා කියනවා. ඉතින් මේක විශේෂ ගැඹුරු නිසා මේ වගේ දාර්ශනික වචන රාශියක් අපේ මේ වචන මාලාවට එකතු වෙලා තියෙනවා. ඒකකින් අදහස් වෙන්නේ එකිනෙකක් නිරූපණය කරන, නියෝජනය කරන ලක්ෂණ. අන්නේ ලක්ෂණ දැනගන්න නම් ඒ ධර්මය බොහෝ කල් ඇසුරු කිරීම අවශ්‍යයි. එහෙම නොවුනොත් එක සැරයක් ඇවිල්ලා මුලිච්ච වෙලා ගියාට අපිට මේ ධර්මයේ නැවතමත් වෙනකොට තව දෙයකින් වෙන්කොලා දැනගන්න අමාරු තත්ත්ව ඇති වෙනවා. මේ නිසායි ආසේවති භාවේති බහුලීකරෝති කියලා බුදුහාමුදුරු කියලා තියෙන ඉස්සල්ලාම දැක්ක පමණින් මුලිච්ච වේ පමණින් ආශ්‍රය කළ බලන ආසේවනය කළ බලන ඊට පස්සේ තමයි තේරෙනවා නම් මේක මේ කවදා හෝ අවබෝධ කරගත යුතු නිවන් ලැබීමට අවශ්‍ය කරන අඩුම කැඩුමක් කියලා අපි ඒක නැවත නැවතත් භාවිතා කළ බලනවා මූල කර්මත්තේ කියන්නේ මූල කර්මස්ථානය කියන්නේ එහෙම එකක්. ආනාපානය තුලින් බුදුවරු ලෝකේ බුදු වෙනවා, රහතන් වහන්සේලා ලෝකේ රහත් වෙනවා, පසේ බුදුරජාන් වහන්සේලා ඒ පසේ බුද්ධ ප්‍රාප්ත වෙනවා. බෝධකාවචරව තම තමගේ කටයුතු කරන නිසා ආස්වාද ප්‍රසවාසයේ දෙක දත යුත්තක්. ආනේ දත යුතු ධර්මය විශේෂෙහි එකිනෙක වෙන්කොට දැන ගැනීම සඳහා තමයි මේ ධම්ම විචය අවශ්‍ය වෙන්නේ. අන්න ඒකට ආස්වාද ප්‍රසවාසයේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ දැනගන්න ඕනේ. නිසා ධම්ම විචේදී අපි විග්‍රහ කර කර බලන්නේ ස්වභාවයයි. මේ ස්වභාවය දැනගන්න නම් විවෘත මනසකින් ඒක දිහා බලන්න අපි ඒකට ස්වභාව කවන්න යන්න නරකයි. අපි ඒ ස්වභාව අන්දන්න යන්න නරකයි. ස්වභාව මේ වෙස් ගන්නවන්න යන්න නරකයි. ඇති ස්වභාවය, ඇති සැටිය දැක ගැනීමටයි මේ ධර්මයේ අපිට ආයාචනා කරන්නේ ආරාධනා කරන්නේ ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි අර කියන සතිය. සතියෙන් තොරව බලන හැම වෙලාවකම අපි මේ දකින්න කියන දේවල් වලට වෙස් ගන්නවා ආරූඪ කරවනවා මතිමතාන්තර එකතු කරනවා ඒකතු කරන මතිමතාන්තර තමයි තුන් ආකාරයකට ධර්මයේ සඳහන් වෙන්නේ තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් අපි දකින්න තණ්හා කරන දෙයක් දකපුවාම අපි ඒක වැඩිපුර වර්ණනා කරමින් අතිශෝක්ති වචන දමමින් පලිප්පුවේ දාන්න පටන් ගන්නවා. එහෙන් පලිප්පුවේ දාන්න දාන්න අපි වස්තුව නෙවෙයි දකින්නේ අපි විසින් දාන පලිප්පුවම තමයි අපිට අන්තිමට පේන්නේ. ඒ වගේම මාන වශයෙන් අපි ඒව හැඩ වෙනස් කරනවා. දෘෂ්ටි වශයෙන් හැඩ වෙනස් කරනවා. එතකොට අපිට ඇති සැටිය, ඇති ස්වභාවය, භාවය දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධම්ම විචේත කලින් සතිය තියෙන්නේ. සතියෙන් කරන්නේ තියෙන දේ තියෙන විදිහට බලන එකයි. ආස්වාස ප්‍රස්වාස නැත්නම් ආනාපාන සති භාවනා කරනවා කියලා නයි පිඹිනා වගේ පිඹින්න යන්න ඕන කමක් නැත්තේ නෑ. ආස්වාස ප්‍රස්වාසයේ වැටෙන තාලෙට බලාගෙන එකයි තියෙන්නේ. ගඟක් අයින් වෙලා ඉඳගෙන ගඟ දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. එතකොට ගඟ ගලයි. එතකොට ඒ ගලේ අසුචි පා වෙනවද මල් පීලි පා වෙනවද කියලා පැත්තක ලබලන් හිටියට ඒ අසුචි වලින් Taman කැලෙසෙන්න ඕනකමකුත් නැහැ මල් පීලි වලින් Taman නැති නම්බුවකුත් නැහැ ඒ මොකද ගඟට අත දැම්මොත් නේ ගඟ කැළඹෙන්නේ අත තෙමෙන්නේ ඒ මේක මේකේ නැහැ ගලන ගඟක් දිහා බලා ඉන්න වගේ ආස්වාස් ප්‍රසවාස දිහා ඇති සැටිය බලාන සිටීම තමයි ධම්ම විචේට අවශ්‍ය කරන මූලික චිත්ත தත්ත්වය හිත සකස් කිරීම. මේක තමයි සතියෙන් කරන්නේ. නමුත් සතියෙන් කරලා නැවත නැවත ආනාපානෙ පේනවයි කියලා හිතුව විනාඩි 5ක් ඉන්න පුළුවන්. විනාඩි 10ක් ඉන්න පුළුවන්. 15ක් 20ක්. ආනාපාන දිගම ඉන්න පුළුවන් නම් ඒ සතියෙන් ඇති කරලා දීලා තියෙන මේ தত্ত্বය තුල ඉතින් ධම්මවිචේ සම්පොච්චංගේ මුල් බහිඳ පටන් ගන්නවා. පිටිය සකස් කෙරුවට පස්සේ සකස් කර පිටිය මත එක්ක භෝගයක් වවන නැත්නම් ගයක් හදනවා වාගේ ධම්මවිචේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට එක එක ධර්මතාවයක රූප ධර්මයක නාම ධර්මයක මේ ස්වභාවය භාවය ඇති හැටිය ටික ටික ටික පේනකොට ඒකට සාදර වෙන්න. ඒකට උදව් උපකාර කරන්න ඕනේ. ඒක තමයි ධම්ම විජේ කියලා කියන්නේ. නැත්නම් ධම්ම විජේ සම්බෝධ්‍යංගේ නැති එක ඇති කරනවා අය, ඇති එක වඩා වර්ධනය කරනවායි කියලා කියන්නේ අනේ ස්වභාව ලක්ෂණ වල තැන දෙන එක. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන භාෂාවේ අපේ භාවනාවට සම්බන්ධ කරලා බැලුවොත් යම් වෙලාවක අපේ හිත හැපෙන තැන හොඳට හිත තැම්පත් වෙලා මේ ආස්වාස වාරයේ ආස්වාස වශයෙන් දකින්නයි කියලා හිතමු. ප්‍රස්වාස වාරයේ ප්‍රස්වාස වාරයෙන් දකින්න. එතන උදරයේ හිත තියාන භාවනා කරන පිම්බීම වාරේ පිම්බීම වාරේ වශයෙන් දකිනවා. හැකිලෙන වාරේ හැකිලෙන වාරේ වශයෙන් දකිනකොට දැන් ඉතින් වැඩේ හරි මම දැන් දැනගත්තා කියලා ඇඳට හේතු වෙලා නිකන් බලහන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී තමයි තේරුම් අරගන්න ඕනේ මොකද්ද මේ ඇතුල් වෙන හුස්මේ පිට වෙන හුස්මේ අතර වෙනස. නැත්නම් ඇතුල් වෙන හුස්මටම ආවේනික ලක්ෂණය මොකද්ද පිට වෙන හුස්මේ නැති. නැත්නම් පිට වෙන හුස්මේදී ආවේනික ලක්ෂණය මොකද්ද ඇතුල් වෙන හුස්මේ නැති. පිම්බීමට ආවේනික ලක්ෂණය මොකද්ද හැකිලීමේ නැති. හැකිලීමට ආවේනික ලක්ෂණ මොකද පිම්බීමට නැති. වම තියෙනකොට විශේෂයෙන් වැටෙන දේ මොකද්ද දකුණට වැඩිය. ආදි වශයෙන් මතුවෙන මතුවෙන අරමුණ අනිත්‍ය වායේ වෙන්කොට දැන ගැනීම, දැක ගැනීමට කියනවා මේ ස්වභාව ලක්ෂණ බැලීම කියලා. ඒකට අපි කියනවා අපි මිනිස්සෙක් අපි හිතමු අපි රස්සාව කරන තැන ඒ කෙනෙක් හම්බ වෙනවා නිතරම හම්බ වෙනවා නම් අපි පළවෙනි දවසේ දකින්නට වැඩිය දෙවෙනි දවසේ දකින්නකොට තුන්වෙනි දවසේ දකින්නකොට හතරවෙනි දවසේ දකින්නකොට ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ යන්නේනකොට කතා කරනකොට අඬනකොට ආදි වශයෙන් එnde එnde එnde එnde තොරතුරු රාශි රාශි එකතු වෙනවා ආන එකතු වෙනා වගේ ආසතු ප්‍රසවාසී ආශ්‍රය කරන්න කරන්න කි සෑම පැති කඩක්ම දැකගත්තොත් තමයි සරුවචනාංශය කියන්නේ ආනාපානෙ දැක්කයි කියලා ඒක වෙන සූත්‍ර වලින් අපි මෙතෙන්ට ආධාරයක් කරගත්තොත් සරුවචනanse පෙන්නනවා ආස්වාස ප්‍රසවාසී 11 ආකාරයක් තියෙනවා පැතිකඩ 11ක් තියෙනවා. වේස රූප 11ක් තියෙන 11ම දකින්න මොනවද ඒවා? මේ ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසයේ අතීත ස්වරූප තියෙනවා, වර්තමාන ස්වරූප තියෙනවා, අනාගත ස්වරූප තියෙනවා. කාලමානයේ දිගේ. ඒ වගේම ගොරෝසු අවස්ථාව තියෙනවා, සියුම් අවස්ථාව කියලා ආනාපාන දෙකක් තියෙනවා. ඒකට ප්‍රියමනාප බොහෝම හොඳයි කියන අවස්ථාවක් තියෙනවා. අනෙක් වෙලාවට ආනාපානෙ පේනවා තමයි ඉතින් මොකද? ඔක යති නොදකින්න පතන් කියන අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ප්‍රිය අප්‍රිය අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම ඇතුළත ආනාපානේ පේනා වගේ හොඳට නාසිකාග්‍රේ පේන වෙලාවකුත් තියෙනවා. සමහරලාට මේ හැතැම්ම ගානක් ඈත වගේ බාහිරේ පේන වෙලාවක්. සමහරට ළඟ පේන වෙලාවක් පේනවා, සමහරට දුර පේන වෙලාවක් පේනවා. මෙන්න මේ විදිහට ආනාපානයේම විවිධ හැඩතල තියෙනවා. විවිධ විස් කැන්ඩල් තියෙනවා. මේ සෑම දෙයක්ම භාවනාවක්. ඉතින් යම් වෙලාවක ආනාපානේ කෙරෙනවා එපා වෙලා. කම්මැලි වෙලා තියෙන වෙලාවට ආනාපානයේ ස්වභාවය දැකීමත් හොඳට ප්‍රේමනාව දකින්න වගේම වැදගත්. ආනාපානේ ගොරෝසු වෙලාවේදී හොඳට පිම්බීමෙන් හැකිලෙන් වෙන් කරලා දකිනා වගේම ඒ දෙක අතර වෙනසක් හොයාගන්න පැත්තටන් සියුම් වෙනකොට ඒත් උනන්දුව බලන එක වටිනවා. ආනාපානේ ඇතුලේ තමන් ඉන්නා වාගේ සමීපව පේනකොටත් ඈත දුර බැහැරක සිටිනා වගේ පේනකොටත් භාවනා කැඩිලා නෙවෙයි. සතිය කැඩිලා නෙවෙයි. සමාධිය නැතුව නෙවෙයි. ඒවා ඒ ආනාපානේ ස්වභාව, ලක්ෂණ. එහෙම නැත්නම් ඒ වගේ ඇති හැටිය. ඒ ඇති හැටියට හිත නරක කරගන්න ගියොත් ඉතින් භාවනා සම්පූර්ණ වෙන්නේ ඒ නිසා මේ මුලින්ම බලන ගතිය නැත්නම් මුලින්ම භාවනාවට ලක් වෙන මේ ගතියට කියනවා ඒ ඒ අරමුණට ආවේනික වූ ලක්ෂණ සකෝ භාවෝ සබාවෝ කියලා ඔන්න අර්ථකථාචාරිනවාසලා අර්ථයක් දෙනවා. සකෝ භාව කියලා කියන්නේ සෝකීය භාවය. ආස්වාසය ආස්වාසයටම ආවේනික සෝකීය ලක්ෂණ වගේක් පෙන්වනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයටම සෝකීය වූ ලක්ෂණ වගේක් පෙන්වනවා. බොහෝ වෙලා බැලීමෙන් තමයි අපිට මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. ආස්වාද ප්‍රසවාස ගොරෝසු වෙනකොට දෙකේ වෙනස මොකද්ද? ආස්වාද ප්‍රසවාස සියුම් වෙනකොට කොහොමද? මෙන්න මේ දිගට බලබලා ඉන්න ඕන නිසා කොච්චර බැලුවත් ආනපාන විවිධ පැතිකඩ තියෙනවා. මෙන්න මේ සෝකීය ලක්ෂණ දිගින් දිගට දිගින් දිගට බලබලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ යෝගාවචරයට ඒ ආස්වාද ප්‍රස ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැන ගැනීම බොහොම කැඳේ ගල බේරුවා වගේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක බොහෝම භාවනා ජීවුණුවත් එක්ක ඒ වගේම මේ ආනුපුබ්බි වැඩපිළිවෙල පිළිබඳව ගරු කරන යෝගාවචරයට තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මගේ ජීවිතේ මම දැකලා තියෙනවා හම්බෙලා තියෙනවා අවුරුදු 20 30 භාවනා කරලා තියෙනවා. ඇත්තටම කැප කරලා භාවනා කරලා තියෙනවා. මොකද්ද කරන්න බානම මම ආනාපානේ කරනවා. මොනවද වැටෙන්නේ? මට මේ මේ බුදු පිළිම පේනවා. එහෙම නැත්නම් හෙට වෙන්න තියෙන දෙයක් පේනවා. එනිසා මගේ කය පාවෙනවා. හරියට ඒකට ගමන්නේ ආනාපානෙ මොනවද වෙන්නේ? ආනාපානෙ තින් පේනවා. ඒක පේකෙතින් ඒක ඒක ගානක් නෑ. ඉතින් ආනාපානෙමද හිත තියෙන වෙනද නෑ ආනාපානෙම තමයි තියෙන්නේ. කොච්චර ඒක වෙනසක් තියෙනද මම ඒව බලලත් නෑ දන්නෙත් නෑ. ඉතින් අවුරුදු 20ක් නෙවෙයි 30ක් නෙවෙයි 60ක් භාවනා කරත් එක තැන කරකැවීමක් මිස මේ සොකීය ලක්ෂණ කවදාකවත් අවබෝධය සිද්ධ වෙන්නේ නෑ නේද? සිද්ධ වෙන්නේ මොකද්ද ආනාපාන කියලා හිතාන මේ කය දිහායි බලන් ඉඳලා තියෙන්නේ. එහෙනම් සමහර කියනවා මේ හිතවිලි දිහා බලනවායි. එහෙම නැත්නම් කියනවා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා කියනවා. දුක්ඛං දුක්ඛං දුක්ඛං කියනවා. අනත්තං අනත්තං කියලා කියනවා. මෙවට කියන්නේ තියෙන පිස්සු කියලා. මොලේ නරක කරගන්න වැඩ. ආනාපානෙ බලනවා නම් ආනාපානෙ අලගිය මුලගිය විස්තර කියන්න පුළුවන් ශක්තිය ඉන්නවා. ඒකවල තමයි ධම්ම විචය කියන මුලපටම්ම පිළිසිදු වෙච්ච ගුණයක් ඇති වෙන්නේ. නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට ධම්ම විචයක් වැඩෙන්න ඕනේ නම් බොහෝ වේලා භාවනා කරනකොට ඊටත් වඩා හොඳින් කැඳේ ගල බේරුවා වගේ මට ආස්වාස වේලාව ප්‍රස්වාස වේලාවෙන් මෙන්න මේ මේ ආකාරවලට වැටෙනවා. ඒ වගේම ආස්වාසයත් විනාඩි 5න් 10න් යනකොට ඉස්සල ඉස්සල තිබුණු ආස්වාසයන් එක්ක මෙන්න මේ විදිහට දිග ඉඳලා කෙටි වෙනවා, කෙටි ඉඳලා සියුම් වෙනවා ආදි වශයෙන් ඒ සේරම බලා ගන්න අසුළු ඉවසීමක්, විමසීමක්, සොයා බැලීමක් තියෙන එක තමයි ධම්ම විචේකයක් කියන්නේ. මේ විදිහට බලනකොට ප්‍රධාන වශයෙන් ඉස්සල්ලා ඉස්සල්ලා මේ යෝගාවචර මේකට ආනාපානයි කියලා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරගෙන ගියාට පහු වෙනකොට නැත්තම් ආනාපාන වල පළපදියම් වෙනකොට මොකද වෙන්නේ ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ කම්පන චංචල ටිකක් පිරිමැදීම් ටිකක් උණුසුම් සිසිල් ගති ටිකක් එකට බැඳෙන ගති ටිකක් වෙන විදිහට කියනවනම් පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතර දෙනාගේ රාංගන ටිකක් අපිකට ආස්වාස කියන නමක් දෙනවා ප්‍රස්වාස කියන නමක් දෙනවා නමුත් බොහෝ වෙලා බලා හිටියොත් තේරෙයි ඔතන තියෙන පිරිමැදීම ඔතන තියෙන උණුසුම් ගති ඔතන තියෙන සිසිල් ගති ඔතන තියෙන්නේ වැగిරෙන ගති පිටු කරන ගති එකතු කරන ගති ආදි වශයෙන් හුඳුවට බලහිනකොට පේනවා මේකේ පේන්නේ ඒ ඒ ධාතුන්ගේ ලක්ෂණ ආනාපාන කියන නම ඇතුලේ විස්තර කරලා බලනකොට පේන්නේ ඒක ඇතුලේ තියෙන එක එක ධාතු ක්‍රියාමත් වෙන හැටි මේක මම මාගේ හැඟීමෙන් බැලුවොත් හුස්ම කියලා තමයි පේන්නේ මම මාගේ හැඟීමකින් තොරව මේක සුද්ධ විද්‍යාත්මක පරිේශනයක් වාසේ හුස්ම ටික යන්නලා හොඳට ඒක දිහා බලන් හිටියොත් ඒකේ පේන තියෙන මේ ධාතු ලක්ෂණ. එතකොට බොහෝම Tamante ධාතු ලක්ෂණ පේන පටන් ගන්නකොට ආනාපානෙ විනිවිද බලන සුළු ගතියක්. ඇතුළට පේන සුළු ගතියක්. ආනාපානෙට යකඩට කාන්දමක් ඇල්ලුවා වාගේ හිත් බඳින ගතියක් එනවා. ඉතින් ඒ විදිහට හොඳට ආස්වාද ප්‍රසආසයේ හිත බහින්ද නම් ගොක් වෙලා ආනාපානෙට බුණට බුණ දාලා ඉන්න පුළුවන් ශක්තිය ඕනේ. ඒකයි ඒ සතියෙදි මතක් කරන්නේ අපි ලාපන ලක්ෂණා වශයෙන් පොලාපයින් ගතිය වේ අරමුණට කිඳා බහින්න ඕන. අසම්මෝසතාවයේ තියෙනකොට දැන් මං ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා හොඳ වැටහීමක් තියෙනවා. ප්‍රස්වාසේ ඉන්නකොට ආස්වාසේ නෙවෙයි හොඳ වැටහීමක් තියෙනවා. දකුණ තියෙනකොට පයේ සක්මන් කරනකොට මේ වම නෙවෙයි කය නෙවෙයි දකුණමයි. වම තියෙනකොට මේ වම දකුණ නෙවෙයි. ආදි වශයෙන් අර එකිනෙක වෙන්කොට දැනගන්න ලකුණ පදනම් කරගෙන තමයි ඒ ඒ අවස්ථාවේ ඒ ඒ ධර්මතාවයේ ස්වභාවික ලක්ෂණ තේරෙන. ඒකට කියනවා සකෝ භාවෝ සබහවෝ ඒ ඒ දේ සෝකීය ලක්ෂණ දකින්න එක. මේක තමයි ඔය කම්පියුටර් හැදීමේ ප්‍රධානම ලක්ෂණය. ඒක තියෙන්නේ මේ මෙමරි චිප් එකේ එක එක පුංචි පුංචි පුංචි පුංචි දත්තයන් වෙන් වෙන් කොටෙන් තැම්පත් කරගන්න. ඒවා දෙකක් එකතු කරපුවම අලුත් දෙයක් හැදෙනවා. තුනක් එකතු කරපුවම තව අලුත් දෙයක් හැදෙනවා. ඉතින් කටත් අරගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියට දෙයක් නෑ මේ තියෙන තොරතුරු தත්යන් තමයි ඒවා වෙන් වෙන් වශයෙන් තැම්පත් කරලා තියෙන නිසා ඕන විදියට හැඩ ගහන්න පුළුවන් ශක්තියක් එනවා. ඉතින් මේ සතියෙන් තොරව අපි අවුරුදු 100ක් හුස්ම ගත්ත කවදාකවත් අපි ඒකේ ස්වභාව ලක්ෂණ සුඛී ලක්ෂණ දකින්නේ ඒකට අපි සතිය පිහිටුවලා ධම්ම විචය ඇති වෙන තාලෙට ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ආස්වාසයෙන් මුලින් මැද වෙන හැටි මැදින් අග වෙන හැටි ආදි වශයෙන් විස්තර හොයන්න ගත්තොත් මේ මනුස්ස හිත කියන එක පුදුමාකාර විදිහට කර්මන්‍ය කරගන්න පුළුවන් යහුසුළු කරගන්න පුළුවන් සුකනම්ය භාවයටපත් කරගන්න පුළුවන් බව ඇති වෙනකොට තමයි ওই ධම්ම විචේ කියන එක මොහොදු වෙන්න පටන් ගන්න. මෙන්න මෙතනදී මේ එක එක ධර්මතාවයේ යතාව මේ පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, එහෙම නැත්නම් ස්වකීය ලක්ෂණ බලාගෙන බලාන යනකොට බොහෝ වේලා භාවනා කළොත් නැත්නම් හුඟක් භාවනාවට කාලය මිදඟු කෙරුවොත් මේ සේරගම තුල සමාන ලක්ෂණ වගේකුත් පේන්න පටන් ගන්නවා. සෝකී ලක්ෂණ තේරීම පිරෙන්න පිරෙන්න පිරෙන්න ඒ වගේ සමාන ලක්ෂණ වගේක් පේනවා. මොකද්ද? අපි හිතමු ආස්වාස කරන වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් අපිට ඒකේ මේ උණුසුම් ගතිය ආස්වාසයේදී වැටෙනවයි කියලා. ඒ ප්‍රස්වාසයට සාපේක්ෂව ආස්වාස හුලඟ සීතලයි උණුසුමයි. පිට මේ සීතලයි. පිට උණුසුමයි කියලා අපි හිතමු. මෙහෙම හිතාන හිටියොත් ඒ ආස්වාසයත් සමග සිසිලස පහළ වෙනවා ඒක නැති වෙලා යනවා. ප්‍රසවාසයත් එක්ක උණුසුම පහළ වෙනවා නැති වෙලා යනවා. සිසිලසෙත් තියෙනවා ඇති වෙන ගතිය එයාගේ ගුණය පෙන්නනවා යා නැති වෙලා යනවා. උණුසුමෙත් තියෙනවා යා ඇති වෙනවා තමන්ගේ ගුණය පෙන්නනවා නැති වෙනවා. ඊගාට ඒක ඇතුලේ තියෙන හිතමු අපි සමහරලාට තේරෙනවා මේ නාසෙලා වටේට නිකන් දෙඹරයක් බැඳා වගේ තද කරලා මේ දත් කලවුනට ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම ඒ පැත්තේ හිරි වැටලා හිටනවා වගේ නාසිකාග්‍රය හොඳට ඒ වගේ හිරි වෙන හිටි වැටෙන ගති වගේ පේනවා. ආබන්ධන ලක්ෂණ පේනවා. සමහරලාට මේක මීමැසි පොදියක් වගේ එහාට මෙහාට පදාසෙම නලියන ගති පේනවා. මේ සෑම ගතියක්ම මතු වෙලා Tamange ඒ ආවේනික ලක්ෂණ පෙන්වලා නැති වෙලා යනවා. උණුසුමටත් එච්චරයි සීතලත් තද ගතියටත් එච්චරයි ගොරොසු ගතියටත් එච්චරයි. ඒ නිසා බලාන බලාන යනකොට වායෝ ධාතුව ආවත් තේජෝ ධාතුව ආවත් ආපෝ ධාතුව ආවත් පඨවි ධාතුව ආවත් ඇති වී නැති වී යනකම සෑම ධාතුවකටම සෑම ලක්ෂණයකටම පොදු ලක්ෂණක් වශයෙන් වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා වෙන්නේ එක එක ලක්ෂණය අනික් ලක්ෂණයෙන් වෙන් වෙන හැටි. බොහෝ වෙලා භාවනා කරනකොට පේන්නේ ඒ සෑම ලක්ෂණයන්ටම ආවේනික වූ සමාන භාවයක්. ඒකට කියනවා සමානෝ භාවෝ සභාවෝ. සමාන ලකුණට එන්න පටන් අර ගන්න වෙන නිසා විස්තර සහිතව බලන්න බලන්න බලන්න සෑම විස්තරයකින්ම සම්පූර්ණ වෙන්න වෙන්න ඒ සම්පූර්ණ කරන සෑම දේ තුළම ඇත්තව සමාන ස්වරූපේ එන්න පටන් අර ගන්නවා මේ සමාන ස්වරූපේ ආවට පස්සේ මේ තේරිල්ල නැතුව අරක දෙන්න මේකෙපයි කියන ගතිය නැති වෙනවා ඔක්කොම එකයි එතකොට තෘෂ්ණාවට ඉඩක් නැහැ එතකොට වර්ග කරන්න දෙයක් නැහැ මට අර කෑල්ල දෙන්න මේ කෑල්ල එපා මොකක්වත් නැහැ මොකද බලනකොට ඔක්කොගෙම තියෙන සමානකමක් නමුත් මේ සමානකම පේන්නේ නැහැ පෞද්ගලික ලක්ෂණය තුල විශේෂඥ නොවුනොත්. පෞද්ගලික ලක්ෂණ වලින් හිත නොපිරුණොත්. ඒක නිසා ආධුනිකයා කරන්නේ ආස්වාසයේ තියෙන හැම පැතිකඩක්ම දක්මින් ආස්වාසය පිළිබඳ සෑම දැනුමක්ම ලබන්න උත්සාහ කරනවා. ප්‍රස්වාසය පිළිබඳ තියෙන සෑම පැතිකඩක්ම වෙස්මුණක්ම වේශයක්ම දකිමින් ඒක පූර්ණ කරන්න යනකොට යම් දවසක ස්වභාවික ලක්ෂණ කියන නෑ ස්වභාවික නෙමෙයි පෞද්ගලික ලක්ෂණ කියන භාජනය පිරුණොත් ඒක උතුරලා වැටෙන්නේ සමාන ලක්ෂණ වලට මේක චිත්ත නියාමයක් මෙන්න මේක දන්නේ නැති කට්ටිය තමයි එකම ලකුව මේ අපි කියමු ආස්වාසේ හැම පැතිකඩම නොදන්නා තාක්කල් ඔහු තුල අඩුවක් තියෙනවා අන්ධකාරයක් තියෙනවා මේ මේ අන්ධබන්ධ භාවයක් තියෙනවා ඒක පිරුණාට පස්සේ ආස්වාසිය තියෙන හැම ලක්ෂණේ දැක්කට පස්සේ පිරිච්ච ගතියක් ඇති වෙන්නේ හිතේ. සම්පත්‍ති කරගතියක් ඇති වෙන ආලෝකමත් ගතියක් ඇති වෙන මම මේක දන්නවා. එතකොට දැනගන්න දැනගන්න ඒ ලකුණුම ප්‍රස්වාසයේත් බොහෝම සමානව පේනවා ඇතිවීම නැතිවීම ස්වરૂපේ. එතකොට මට ආස්වාසිය වේවා ප්‍රස්වාසය නොවේවා ප්‍රස්වාසය වේවා ආස්වාද නොවේවා කියන වගේ තේරිල්ල නැතු වෙනවා. තණ්හාව නැතු වෙනවා. ඒ නිසා පච්චත්ත ලක්ෂණ දිගේ යන තාකල් භාවනාව හරීම රුචි. හරි ෂෝක්. කට අරගෙන එන්න කමටහන් සුද්ධ කරා. නැත්නම් සමාන ලකුණු පහල වෙනකොට කියනවා මට නිින්ද යනවානේ. මං අද කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ. හෙට එන්න. ආ මේ විදිහට මේ විසමතා ඇති තාකල් හරි භාවනාවේ අල්ලා යන ගතියක් තියෙනවා. ඒත් මේ හරියන යෝගාවචර ගැන මම මේ කතා කරන්නේ. නමුත් සමාන ලකුණු පහල වෙන්න පත්තක පටන් ගත්ත ගමන් යෝගාවචරයේ මූණ නිකන් හේ බාන්න පටන් ගන්නවා. මෙතෙන්දී ඉතින් ගුරුවරයාට තියෙන විශාල වගකීමක් මේක ඇත්ත තමයි දෙවේලේ ලකින කුකුලාගේ කරමලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා ඔය පරිණ කවියෝ කිව්වා වගේ ඒ වගේ විචිත්‍රතාවය නැති වෙනකොට යෝගාවචරය පසුබාන ගතිය ස්වභාවයි. නමුත් ඒක තේරුම් අරගෙන මේ විචිත්‍ර ලක්ෂණ දකින්න එකේ පූර්ණත්වයක් තල තුනකම තමයි සමාන ලක්ෂණ දැකීම ඒකට සූදානම් වෙමු. එතනින් තමයි අපිට මේ සංසාරේ පුරාම ගෙනාවු තෘෂ්ණාවත් අවිද්‍යාවත් දුරු කරලා හිතේ ආලෝකයක් ඒ වගේම දේවල් තෝරන ගතිය choice කියන එක. දුරු වෙන එකක් පේන්න පටන් ගන්නකොට යෝගාවචරය ගුරුවරයයි පාවෙන ගතියක් එනවා. භාවනාවේ පාවෙන ගතියක් එනවා. කෑමේ පාවෙන ගතියක් එනවා. ඒ ඉඳුන් හිටුන් එපා වෙන ගතියක් එනවා. ඒක උඩ කමඨාන් සුද්ධ කිරීමත් එපා වෙන ගතියක් එනවා. අන්න එතෙන්දී හිත තනවා වඩල නැගිට්ටවන්න නම් ඒ යෝගාවචර කල්ැතුව කියලා දීලා තියෙන උණු ගුරුවරු ධර්ම දේශනා මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් උඹටත් ওই වගේ තැනකට එයි. අන්න එතෙන්ද ආපුවාම නොපැකිල ඒක කියන්ට ඉගෙන ගන්න ඕනේ. නැතුනොත් මට උදව් කරන්න අමාරුයි. ඒක නොදැන ගිහිල්ලා එන්නම් කියලා කතා කියලා ගියොත් ගියා තමයි. ආයේ වැරද්ද හදන්න ක්‍රමයක් එන්නේ. අද මෙතන ඉන්න බර ගාන ආ නොතෙන් දැවිලා ආපහු ගිය කට්ටිය. මේ භාවනා කරගෙන කරගෙන යනකොට විචිත්‍රතාවයේ තියෙන තාකල් ඒ ගුරුවරයාගේ ගුණ ගායනා කරගෙන ඉතින් අඳහරපා. සමාන භාවයේ ඉන්න පටන් ගත්ත ගමන් ඒකේ තියෙන තලතුණාකම වටිනාකම මේ චිත්ත නියාමයක් නොදන්නා ගතිය නිසා ඉතින් කම්මැලි වෙලා පසුබාන. ඒක මේ පිටිසකට විතරක් නෙමෙයි කාටත් වෙන දෙයක්. මේක පිළිබඳව මේ මෑතකදී මේ කරපු ඒ පරිේශන වලින් හම්බෙච්ච තොරතුරු ටිකක් මම කැමැති එකතු කරන්න බෞද්ධ භාවයේ පිණිසත් ධර්මදේශනාවේ විචිත්‍රත්වයේ මතත් ඇතිකරනද ඒ බටහිර දැනට තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාව සහ නව තාක්ෂණය අනුව ඒ අත්ෝ මේ ජීවත් වෙන මොලයක් නැත්තම් මේ සජීවී මොලයක් ඒ පරිේශනයට ලක් කරලා ඒකේ ඡායාරූප ගත්තාම ඒගොල්ලෝ දැකලා තියෙනවා ලෝකේ ඉන්නා තාක් සෑම දිනෙකගේම මොලේ වැඩ කරන්නේ එක පැත්තයි කියලා. දකුණු පැත්ත විතරයි වම් පැත්තේ වැඩ ගන්නේ නැහැ. මේ දකුණු පැත්තේ තෝරන සුළුයි. එයාට ඒ දේ නැත්තම් අම්මා මුත්තා කිව්වත් හරියන්නේ ඒකම ඉල්ලනවා. ඉතින් රණ්ඩු කරනවා අර්ග දීපම් මේක දීපම් කියලා තුවන් තුවන් පේසුඤ්ඤම් කිය කිය තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේම මේ තියෙන දේ තෝර කඩා බදා ගන්න බැරිකම නිසා. ඒ විදිහට මේ කුහක ගති, ඊර්ෂියා ගති, තේරුම් ගති සේරම ඇති වෙන්නේ මේ මොලේ දකුණු පැත්තෙන් කියලා. එච්චරයි අපි වැඩ ගන්න තියෙන්නේ. කවදාකවත් අපි වම් පැත්තෙන් වැඩ අරගන්නේ නැතිලු. ඉතින් මේ ළඟදී ඒගොල්ලෝ මේක ගැන හිතලා බලාපොරොත්තු අතහැරලා තියෙනවා. මේක මම කාර් දෙයන්නාසගේ වැඩක් වෙන්න තියෙන නිසා දකුණු පැත්තෙන් වැඩ ගැනීමක් ලෝකේ නැහැ කියලා අතහැරලා දාලා ඉඳලා තියෙනවා. පසු නමුත් පසුගිය දවස්වල ඒ බටහිර අපරදිග පෙරදිග කණ්ඩායම එකතු වෙලා මේ පරිේශණයට හොඳට භාවනා කරපු තුන්දෙනෙක් ලක් කරාට පස්සේ ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම දකුණු පැත්ත වඩාට වඩා වම් පැත්තේ බොහෝම සක්‍රීය බවක් පෙන්වන බවක් ඒ යන්ත්‍ර වලට දැකලා තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්නා පිළිබඳ හොයලා බලනකොට ඒත් බොහෝමත්ම පිරිච්ච ගතිය ඇති කාරුණික මෛත්‍රියෙන් යුක්ත සමාන මනුස්සයන්ට සලකන පරිසරයට සමාන ගති ඇතුව සලකන තමන්ගේ ජීවිතය පිළිබඳ හොඳ පිරිච්ච හැඟීමෙන් ගත කරන ඇත්තෝ. එතනගේ වෙනස තියෙන්නේ බොහෝ දෙනාගේ හිත දකුණු පැත්තේ වැඩ කරද්දී මේ ඊටාම සුළු පිරිසකේ මේ වම් පැත්තේ වැඩ කරන්න පටන් පස්සේ ඒ අත්තන්ගේ ගුරුවරයා හම්බුනාට පස්සේ කිව්වා අහුවලු ඉතින් මේ අත්තන්ගේ චරිත ලක්ෂණ වෙනස් ඒ අත්තු පරිසර දූෂණය කරන්නේත් නැහැ චිත්ත දූෂණ තත්ත්වකුත් නැහැ කාටවත් කෙලසන්නත් බෑ කාටවත් කෙලසන්නේත් නැහැ බොහොම වටින උතුම් තත්වයක් තියෙන්නේ කොහොමද මේකට පාර කොහොමද මේක ඇති කරන්නේ? ගුරුවරයෙක් කරු බොහොම ලේසි. පැය 10000 පන්නලා භාවනා කරපුවම හරියනවා කිව්වා. එච්චරයි. පැය 10000 පන්නලා භාවනා කරනකොට ওই දකුණු පැත්තේ තියෙන කලබෑ ගැනීම නතර වෙලා රණ්ඩු සතුලේ නතර වෙලා හිතේ අවධාන ශක්තිය වම් පැත්තට ගියාට පස්සේ ඒ හිත බොහොම සුන්දරයි. ඒ හිත බොහොමත්ම මාතෘත්වයෙන් යුක්තයි සෑම කෙනෙකුටම මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ වගේ කවදාකවත් වර්ග ભેද තේරිලක් නැහැ සියල්ලම මානුෂිකත්වයෙන් සලකනවා හැම කෙනෙකුටම සමානව සලකනවා පිරිච්ච ගතියක් තියෙනවා තරුණ ගතියක් තියෙනවා සක්‍රීය බවක් තියෙනවා මෙන්න මේ වෙනස ඇති වෙනකොට බුදුන් ආශ්‍රය කළ තිබුණ නැත්නම් ධර්මය අහලා තිබුණ නැත්නම් සංඝයා තිබුණ නැත්නම් උඟ දෙනෙක් කියනවා පිස්සු කියලා උඟ දෙනෙක් කියනවා මේ ජීවිතේ කිසි ටේස්ට් එකක් නැහැ හැමදේම එකම රසයයි තියෙන්නේ ඒක නිසා අර ඉස්තර තිබුණු රණ්ඩුව නැහැ එකපාරේලා එකක් යන්න හදන ගතිය නෑ ඊර්ෂ්‍යා කෝධමානෙ නැති උට ලෝකෙන් කොන් වෙන ගතියක් පටු වෙන ගතියක් යනවා මෙන්න මේ දේ වෙලක් මේක අඳුනා ගන්න බැරි වුණොත් ඒක හරීම සාසනයේ සිදුවෙන මහ විනාශයක් නාස්තියක් මේ ආලාපාලුවක්. භාවනා කළොත් මේ ටික වෙනවා වෙනවා වෙනවාමයි. එහෙනම් සහතික කළා කියන්නේ නමුත් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේක භාවනා දියුණුවක් මේකයි ධම්මවිචේ කියන්නේ මේකයි අගය කළ යුත්තේ කියලා දන්නේ මොකද හේතුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කකා කකා යන්න පුළුවන් හම්බෙන රසමසවුලු හම්බෙයි කියලා. ඇත්තටම ධර්මයේ පැත්තේ නම් මේක ලොකු රසමසවුලක් තමයි. නමුත් ධර්මයේ එකම දේ බොහෝ වෙලා බලනකොට මුලින් මුලින් අපට හම් වෙන්නේ ඒ ඒ දේට ආවේනික සෝකී ලක්ෂණ. ඒකම බොහෝ විට බලන ඉන්නකොට සිද්ධ වෙන්නේ ඒ සෝකී ලක්ෂණ සහිත හැම දේ තුලම තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එතකොට නීරසකමක් ඇති වෙනවා. එතකොට ඉපා කරන ගතියක් එනවා. එතකොට තණ්හාව අඩු වෙනවා. එතකොට මම ආයනයක් අවශ්‍ය නැහැ. එතකොට අපිට තේරෙන්නේ අපි ඔක්කොම දෙනා ගංගානංගගේ වැලිය සලාවක තියෙන වැලියට වාගේ. එක්කෙනෙක් එක්කෙනෙකුට වැඩිය ලොකුවක් එක්කෙනෙක් එක්කෙනෙකුට පුංචියක් නෑ ඔක්කොම එක ගානයි. එතකොට එක්කෙනෙක් උස්සගෙන තව කෙනෙක් තලාගෙන මරාගෙන පොඩි කරගෙන ඊර්ෂ්‍යාමසුරුකම් කරන්න දෙයක් නෑ කොහොමටත් එකයි. අන්න එතකොට ඔන්න මානසිකත්වය මතුවේ. එතකොට පොදු මනස මතුවෙනවා. එතකොට තරුණාව මෛත්‍රිය ඒ පරිසරයේ තියෙන ලැබියාව සේරම මතුවෙනවා. ඉතින් ඕක පාඩම් පන්ති වලින් කොච්චර කරත් ඒක නිකන් පිටින් සායංගය වගේ වැඩක්. නමුත් එකම අරමුණක් බොහෝ වෙලා බලා ඉන්නකොට අර සකෝ භාවෝ සබහාවෝ කියන විදිහට සෝකී ලක්ෂණවල ඉඳලා යම් වෙලාවක සමානෝ භාවෝ සබහානෝ සබහාවෝ කියන தත්ත්වයටපත් වෙනකොට යෝගාවචරයා මේ ගොඩබිම හිටව මිනිස්සෙක් නැත්තම් පොළවේ හිටව මිනිස්සෙක් උරුවකට ගොඩ වෙන වෙලාවේදී වගේ නිකන් හෙලෙත් අහඩු සත්‍යකටපත් වෙනවා. උරුවේ කකුලක් තියෙනවා ආපහු ගන්න. මොකද ඒක හෙල්ලෙනවා. මේ පොළව අයියයි කියලා පොළවේ ඉන්න බලන්න. ආනේ ස්වරූපේ තමයි යෝගාවචරය භාවනා කරන එක අරමුණම විපස්සනා වශයෙන් අරමුණ පිළිබඳව දක්ෂ භාවයේ දියුණු වෙන දියුණු වෙන ඒ අරමුණ එපා කරන ගතියක් එනවා. නීරස ගතියක් එනවා. ඉතින් කම්මැලි වෙනවා. දමල ගහලා යන්නේ ඉතන හොස්ස ළඟින් මැස්ස යන්න බැරි රුස්සන් නැති ගති පහළ වෙනවා. ඒ මොකද හේතුව අරමුණ ඒකාකාරී වෙලා. මේක කලින් දන්නවා නම් සත්පුරුෂයෙක් නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවනම් ඒ යෝගාවචර දැනගන්න ඕන්න දැන් තමයි නීවරණ ධර්ම දුරු වෙලා ලෝකේ ඇති හැටිය පේන්න පටන් අරගන්න. ආනේ ඇති ඇති පේන්න පටන් අර ගන්නකොට ඒකට අභීතව මූණ දෙන්න නම් ඒක දිගට ඉදිරියට පවත්තන්න නම් ඉතින් එසේ මෙසේ යුද්ධයක් කරලා දිනපු කෙනෙක් වෙලා බෑ. පුදුමාකාර ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාවෙන් බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව නෙමෙයි. තමන්ගේම භාවනාව කෙරෙහි ඇති ශ්‍රද්ධාව. ඒ වගේම වීරියක් අවශ්‍යයි. මොකටද මේ ගත්ත බර බිම කියන්නේ නැතුව යන්න. හොද හොද මඩේ දාන්න නැතුව උස උස බිම තියන්න නැතුව ඒ උස්ස උස්ස බිම තැබීමේදී නාස්ති වෙන කාලේ නාස්ති වෙන වස්තු නාස්ති වෙන දේවල් දිහා බලනකොට ඔය බුදුහාමුදුරුවෝ hina වෙලා ලෝකෙ දිහා බලා ඉන්නේ මොකටද කියලා හිතනවා. ඊ තරමටම අපි පුංචක් ඩිංගිත්තකෝ අපේ ආත්මයට අපේ සැප විහරණයට අපේ ශරීරයට පුංචි හානියක් හරි වුණොත් අර වටිනා ධර්ම කන්ද බිම තියලා ඉතින් ශරීරයට සැප වෙනවා. ඉතින් ආත්මේ පිනවන්න හදනවා. ඉතින් ඒක කැප කරන්න වීරත්වයක් අවශ්‍යයි. ඒක කැප කරන්න තමන්ගේ වීරිය තියෙන්න ඕනේ. ඒ වගේම සතියක් තියෙන්න ඕනේ. මෙතනදී ස්ථාන මාරුවක් සිදු වෙනවා. අගයන් ආඩම්බරයන් වල මාරුවක් සිදු වෙනවා. මොකද එක එක අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ දැකලා දැකලා දැකලා හිත පිරුණට පස්සේ එවැනි අරමුණු රාශියක තියෙන සමාන ලක්ෂණ පේනකොටයි හිත තල තුනා වෙනවයි කියන්නේ. අපි තව පැත්තකින් කියන ඕන ප්‍රඥාප්ති ධර්ම වල ඉඳලා හිත පරමාර්ථ ධර්ම වලට යන්න හදනවයි. අපි කියනවා සමාධි භාවනා කරපු එකන දැන් ඔන්න විපස්සනාවට යන්න හදනවා කියලා. ඕක ඇත්තටම ගුරුවරයා දැනගත්තට හිටියොත් ඇති ගෝලයා නොදැන හිටියට කමක් නැහැ. නමුත් ගෝලයා දැනගන්න ඕනේ යෝගාවචරය දැනගන්න ඕනේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල ඔය අපි ඉල්ලන දේ නෙවෙයි. අපි ඉල්ලන්නේ තියෙන තියෙම විචිත්‍රතාවය. නමුත් ඉස්සලා විචිත්‍රතාවය පෙන්නලා ඊගාට සමාන භාවයේ පෙන්නකොට නෙසලී ඉදිරියට යන්න නම් හුලං වදින්න තැනක නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ ලොකු සමාධියක් එතකොට තියෙනවා. ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඇති හැටිය දැකීමට. ආනේ විදිහට ධම්ම විචය තුලින් ඒ විචිත්‍රතාවයේ දුරු වෙලා සමාන භාව මතුවෙනකොට ඒ හරහා ඒ ප්‍රඥප්ති ලෝකයේ බහු කරලා පරමාර්ථ ලෝකයට යනකොට ඒ හරහා නිසලී යෑම තමයි ඇත්තට මේ භාවනා ලෝකයේ තියෙන මේ වීරත්වය කියලා කියන්නේ. මේකේ තියෙන විචිත්‍රත්වය කියලා කියන්නේ. ඒක උපමාවක් විදිහට කියනවා නම් ආශාන්තරාවක් මේ පොළොව දිගේ වේග කවාගෙන ගිහිල්ලා යම් මොහතක ඒකේ තටුවල හැඩය වෙනස් කරලා අධික වේගයෙන් යුක්තව දැන් ගුවන්ගත වෙන්න හදනකොට සහලවන ගතියක් යනවා පුංචි තාඩියක් එහෙම දානවා සමහරවිට වමනෙත් යනවා ඒ මොකද අර පොළවේ තිබුණ ගැම්ම දැන් දැන් මේ ගුවන්ගත වෙන්න හදා ඒක ඇත්තටම ආශාන්තරාවේදී ගුවන් ගමනේදී තාම භයානක අවස්ථාවක්. ඒ වෙලාවේදී ඔක්කොම එතෙන්ට පූර්ණ අවධානයෙන් ඉන්න ඕනේ. අපිට එතකොට පේන ඕන ප්‍රතිසද කරගන්නයි කියලා දැනුම් දීමක් එනවා. ගුවන් වල ඒ නියමයන් විතරක් නෙවෙයි වැඩ කරන කට්ටියත් කියන තම තමන්ගේ ආසන වල ගන්න ආශාන්තරාව සමබර භාවය නැති කරගන්න එපා. නම්බර වල නැති වුණොත් දැන් ඉන්නේ පතේ අවධාන කෙලවරේ වැටුනොත් එක්ක මූදට නැත්තම් මඩකොඩලේ. අය හරවලා ගන්න බෑ. ආන් මේ වගේ භාවනා මෙන්න මේ සහලවන තැනට එනකොට කයයි ජීවිතයයි දෙක පුදන්න බලන්න ගියේ නැත්නම් අලි අවුලකටපත් වෙනවා. මානසික අසහන පවා එන්නේ ඉඳී තියෙනවා. මේ මේ මනසේ තියෙන ඒ ගුණුව කැඩිලා යන්න උනත් ඉඳී තියෙනවා. ඒක නිසා කල්ලාතුව දැනගෙන භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඒ ප්‍රතිඵල දරන්න තරම් ඒ ප්‍රතිඵල මේ සතුටින් බාර ගන්න තරම් අපි ළඟ සත්‍තාවක් තියනවාද? අපි ළඟ ධම්මවිචේ තියනවාද? වීර්යය තියනවාද කියලා බලන්න නම් කරලම බලන්න ඕන. කොච්චර මේ වගේ බණ ඇහුවත් කොච්චර පොත් කියවත් කොච්චර කැතපොට ගහගෙන ඉදිරියට ගියත් ඔතෙන්ද එනකොට පස්ස වේවුලන්න ගන්නවනම් හැමදාම එක තැන කරකැවෙන. ඉතින් ඒක නිසා ධම්ම විචේ ඇති කරන සුල්ලේ ඇති කරන ආකාරයට යන්න නම් මේ ධර්ම කොටස් කියවලා දැනගෙන භාවනාදී හරියට ඒ සියලුම ධර්ම කස කැවිගෙන එනකොට අභීතෝ බලනින්න. අපි මේක නිදර්ශනයකට දාලා ගත්තොත් අපි ආස්වාද ප්‍රස්වාස දෙක මුලින් මුලින් හොඳට <clears throat> ගුරුසුවට එකිනෙකට වෙන් වෙන ලක්ෂණ පෙනෙනවා. මොකද ගියේ බලන්නකොට සරුවචනාංශය සඳහන් කරනවා සතෝ වාස සති සතෝ පස්සසති. ආසතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ප්‍රසවාස කරයි. ඔන්න ඒක ඊට පස්සේ සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං වා පස්සසති. ඒ හුස්ම මුලින් මුලින් ඉඳගත්ත ගමන් අර කයේ තියෙන කලකොල ගති, හිතේ තියෙන කලබල ගති නිසා දීර්ඝ හුස්ම වැටෙනවා. එතකොට දීර්ඝව මම හුස්ම ගන්නවා, දීර්ඝව හුස්ම හෙලනවා කියලා මේ පුද්ගලයා ඒකට අවධානය යොමු කරගෙන දැන් කයත් තැම්පත් වෙලා, හිතත් තැම්පත් වෙලා, ආනාපානෙත් තැම්පත් වෙනවා නම් තවත් විදිහට කියනවා නම් හිතවිලි දිගේ දුවන්නේත් නැහැ, සද්ද වලට කටතර වෙන්නේත් නැහැ, කයේ වේදනක් නැත්තම් ඔන්න කේටි හුස්මට හැමාරු වෙනවා. දීර්ඝ හුස්ම කෙටි හුස්ම. එතකොට මේ පුද්ගලයා ආයෙ දික් කරන්න හදන්නෙත් නැහැ, කෙටි කරන්න හදන්නෙත් නැහැ. දීර්ඝව තිබුණ එක රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති බජාන දිච්චය පජානාති දැනගා. කෙටි වුණා. ආනේ එතෙන්ට යනකොට කෙටි බවටපත් වුණාට පස්සේ අර හිතේ ගුණවත් එක්ක ඒ පුද්ගලයාට ආස්වාසිය රැල්ල වෙනදා නොදැක්ක තැන පටන් යාන්තමට මතු වෙනකොටම අල්ලන්න පුළුවන් ශක්තියක් අන්තිමටම ගෙවිලා යනකම් ඒ හුස්මටත් එක්ක ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ හේතුව ඉතික් වෙලා ආස්වාස් ප්‍රසවාසයේ අසුරු කිරීමේදී ඇතිවෙච්ච සතියේ බලමයි. එහෙම නැත්නම් සමාධියේ ලාවට ඇතිවෙච්ච සමාධියේ බලමයි මේ නිසා මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලන්නේ කියලා. සබ්බ කාය පරිසංවේදී අසසී සාමීති සික්කති කියලා සඳහන් කරනවා. මෙන්න මෙතෙන්දත් ගියාට පස්සේ මෙතන කියන්නේ කොතනද? ආස්වාසේ නැති තැනක ඉඳලා ආස්වාසේ පටන් ගන්න ආරම්භෙම පේනවා. ඊට පස්සේ ආස්වාසේ ඇදීගෙන ගිහිලා සම්පූර්ණ නැත්තෙන්ට ගෙවෙන තැනක් පේනවා. ඒකට උකට අපි කියනවා මුලැමැදාක. ප්‍රසවාසයත් බලනවා. ආනේ බලාන බලාන යනකොට අර තිබුණු ගොනුව තව තවත් වැඩි වෙලා හිතත් අරමුණත් කයත් tempat වෙන තත්ත්වයටපත් වෙනවා. පත්‍යගෙන පත්‍යගෙන යනකොට යෝගාවචරය අන්ධබන්ද වෙනවා කලකොල වෙනවා අපි අර කලින් කියාපු අවුලටපත් වෙනවා මොකද හේතුව ආස්වාස අරමුණ සහ ප්‍රස්වාස අරමුණ අතර වෙනස නැති වෙනවා හොඳටම තුනී වෙනවා ඔබ ඉන්නේ සාමාන්‍ය පොදුවේ ප්‍රකට තවත් නිදර්ශනයක් ගත්තොත් එහෙම රතුහාල් ටිකක් වතුරට දාලා මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා අපි ලිපේ තියලා කාට හරි උකට පොඩක් කලතු කරලා පෙන්නුවොත් මෙන්න මෙවට තමයි හාල් කියන්නේ මෙන්න මෙවට තමයි වතුර කියන්නේ කියලා හොඳට පේනවා මේ වතුරයි මේ හාලුයි වෙන් වෙලා. අපි උකට ගින්දර දැම්මම පස්සේ ඔක ටික ටික ටික ටික ගිහිල්ලා හාල්ලටේ බත තැම්බෙනවා. බත තැම්බෙනකමුත් පෙන්වන්න පුළුවන් මේවා බත්තට මේවා වතුර කියලා. ඒකත් හොඳට දිගට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔක හැඳි ගෑවුනාට පස්සේ බතෙන් වතුර වෙන් කරගන්න බැරි වෙච්චාම අපිට ඔකට බතුයි වතුරයි කියන්න බෑ කැඳ කියන්න වෙනවා. එතකොට හාල්ලටේ කොයි වතුර කොයි කිව්වොත් ඉතින් අලි නඩුවක් තමයිපත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සයා වරින් වර නම් මේ මුට්ටිය දිහා බලන් හිටියේ කියාවේ මේ ඉන්ද්‍රජාලයක් කෙරුවා, මේ බොරුවක් කෙරුවා, මෙච්චර තිබුණු තිබුණු හාලි වතුර වෙනකොට දැන් තියෙන්නේ බොරක්. ඉතින් කවුරු හරි නිතරම දිගටම බලන් හිටියනම් පේනවා නෑ නෑ ඒකම තමයි. අන්න වගේ ආස්වාද ප්‍රසවාස දෙක වෙනස්ව තියෙන තාක්කල් අපි ඒක විස්තර කියනවා වගේම ඊටාමත්ම වැදගත් මේ දෙක අතර වෙනස නැති වෙගෙන යනකොට ඊටාම ගෞරවයෙන් බැලුවොත් අන්දමන්ද වෙන්නේ නැතුව කලකොල වෙන්නේ නැතුව තමයි දැක ගන්න පුළුවන් වෙනවා ඒකම තමයි මේ බොරයක් බවට පත් උනේ ඒක පිළිබඳව වරින් වර බලනවා නම් දැනුම අඩුයි අන්ධකාරයේ තියෙන මෝහයේ තියෙන හොඳට ඇස් දෙක බලාගෙන අරගෙන දෙතර දීලා හොඳට වෙන හැටි පැයම බලන් හිටියානම් කිසිම සැකයක් එන්නේ නැහැ මේකේ කවුරුත් කරපු ඉන්ද්‍රජාලයක් මොනක්වත් නැහැ. කොහොම තමයි කවුරුත් කැඳ උයන්නේ. කාලෙන් පටන් ගත්තාම කැඳ වෙනවා. වතුරෙන් පටන් ගත්තාම බොරයක් වඩපත් වෙනවා කියලා වෙනස දැක්කම ඒ සිද්ධියට ආලෝකයක් වැටෙනවා. අන්ධකාරය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. එතකොට මේ පුද්ගලයාට එතනින් මෙතෙන් ගියයි කියලා බයක්වත්, චකිතයක්වත්, සැකයක්වත්, විචිකිච්ඡාවක්වත් එන්නේ නැහැ. ධම්ම විචයයි පහළ වෙන්නේ. මේක මේ දේ බවටපත් වුණා. ඒ නිසා ධම්ම විචේ ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව වෙන්නේ සිද්ධිය හරියට දැකපු නැති නිසා. වරින් වර බලනවා නම් සිද්ධිය පේන්නේ. ඒ නිසා විචිකිච්ඡාව අන්ධකාරයක් නම් ධම්ම විචේ කියලා කියන්නේ ආලෝකයක්. අපි කරුවල කාමරයක කවුරුත් දන්නේ නැතනක කරුවල කාමරයකට දැම්මොත් අපිට හරි සැකයක් කුකුසක් පහළ වෙනවා. නමුත් ඒකේ හොඳට ආලෝකයේ තියෙනවනම් අපිට ඒ සැක කුකුස් නැහැ. ඒ වගේ තමයි සති ආලෝකයෙන් මුළු කර්මස්ථානේ පුරාම බලන ඉන්නවනම් දැනෙමින් තිබුණු ආනාපානෙ නොදැනීමට යන తত্ত্ব එකක් එකක් ජවනිකාවෙන් ජවනිකාවට බලන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට තියෙනවා අන්තිමට බලනකොට පාඨවි ගතිය බැලුවත් තේජෝ ගතිය බැලුවත් ආපෝ ගතිය බැලුවත් මේ කියන රූප ධර්ම බැලුවත් එහෙම නැත්නම් ස්පර්ශය ශ්‍රද්ධාව වීරිය සතිය ආදී මානසික ධර්ම නාම ධර්ම ගතත් ඒවත් හේරගෙම තියෙනවා වහා ඇති වී නැති වී යන කතිය. ඒ විතරක් නෙවෙයි. ඒ එක ධර්මයක්වත් කවදාකවත් ළඟ තියෙන අනෙක් ධර්මයට බලපෑමක් කරන්නේ නැහැ. පටවි ධාතුව කවදාකවත් ආපෝ ධාතුවට කලකොලොප්පම් කරන්නේ නැහැ. දේශ සීමා අරබුද ඇති කරගන්නේ නැහැ. ඒ වගේම තේජෝ ධාතුව කවදාකවත් ආපෝ ධාතුවත් එක්ක ගැටුමක් නැහැ. මේ හතර දිනාම එකම වේදිකාවේ කොච්චර දෝ නාඩගම් නටනවා ඔක් කවදාකවත් ගැටුමක් නැහැ. රයිගමයි ගම්පලයි වාගේ. දින්න දවල් 30 ගහ ගන්නවා. බැන ගන්නවා රණ්ඩු කරනවා. දෙන්න රැයට එකතු වෙලා හොරකම් කරනවා. ඉතින් පොලිසිය කවදාකවත් හිතන්නේ මේ දෙන්න නම් එකතු වෙලා හොරකමක් කරයි කියලා. ඒකල පහුවෙන්ද උදේ දෙන්නගේ වැඩිම රණ්ඩු කරනවා. දකින්නකොට තුක් නොදකින් කියාගෙන කටයුතු කරනවා. දෙන්න එකතු වෙලා රැයට හොරකම් කරනවා. ඔන්න ඔය දෙල්ලම තමයි සංසාරේ පුරාම මේ අපි ආපෝ තේජෝ ආයෝපට වේ කියලා දේශ සීමා ආරබුද රණ්ඩු කරන්න ගියාට ඒ හතර දෙනා බුදියන්නේ එකම පැදුරේ. ඒකම බත්තලිය බත් කාන්නේ. අපි විතරයි මේ ඡන්දෝ සරුවල් කරන්නේ. ඒ මොකද මේ යත්තන්ගේ අලගිය මුලගිය විතර නොදන්න නිසා. ධම්ම විචේ නැති නිසා මේවා දිහා පට ඇරලා නොබලපු නිසා. අපි බැලුවේ මේවා දිහා වර්ණ වෙච්ච ඇහැකින්. දීපු පරණ මචි මතාන්තර අනුව සතිය මොකද කරන්නේ? ඒ හෙළුවෙම බලනවා. අර ගැලවිලි අර මේ මේ රූපාලාවන්‍ය නැති කරලා හෙළුවෙන් බලනකොට කිසියම් පටලැවෙන දෙයක් ඒ නිසා ආවේනික ලක්ෂණ හොඳටම දැක්කොත් අනිවාර්යයෙන් මේවා තුළ තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපිට මේ උණුසුම වැටෙන්න බෑ. නැත්නම් අපිට උෂ්ණ වැඩි කියන එක කවදාකවත් වැටෙන්න බෑ. සීතලත් එක්ක ගැලපෙන්නේ නැතුව. කම්පනයක් අපිට කවදාකවත් වැටෙන්න බෑ. ස්ථිර නිසංසල තැනකට සාපේක්ෂ නොවි. බරගතියක් අපිට කවදාකවත් වැටෙන්න බෑ. සහැල්ලු ගතියට සාපේක්ෂ නොවි. නමුත් අපි මේ පළු දෙකෙන් එකයි නේ දකින්නේ දැකලා ඒකත් එක අල්ලගෙන රණ්ඩු කරනවා ඊර්ෂ්‍යා කරනවා මාන කරනවා. හොඳට බලන් හිටියොත් පේනවා යුගල යුගල වශයෙන්මයි තියෙන්නේ. ජෝඩු ජෝඩුමයි තියෙන්නේ. ඒක දිහා දැක්කට පස්සේ තේරෙනවා අපි එක පැත්තක් විතරක් දැක්කොත් රණ්ඩු. දෙපැත්තම දැක්කොත් විලිලැජ්ජාවක් ඇති වෙනවා. මොනවටද බෑ මෙච්චර කල් මේ රණ්ඩු කරේ කියලා. ආන්නේ ගතියට එනකොට ඒ සමාන භාවය එනකොට ඉස්සර නම් වෙන්නේ නීරස ගතියක්. නමුත් ධම්ම විචේ සම්බොඤ්ඤංගේ පහළ වුණා නම් පුදුමාකාර විදිහට තමන් මේ දේවල් විශේෂයි මම යන හැඟීමෙන් මාන හැඟීමෙන් දෘෂ්ටි හැඟීමෙන් අවුල් ඇති කරගත්ත හැටි ඒ දේවල් වල තියෙන සමරසය නම් එතන රණ්ඩු කරන දෙයක් නැති බවත් මම විශ්ින් ඇති කරගත්ත මේ තණ්හාමාන දිට්ඨි නිසා ඇති කරගත්ත අවුලක් දකිනකොට සරුවචනාංශයේ මෙන්න මෙහෙම ඒක වචනෙට නංගනවා මානිනී ජීවිතයේ දුක නම් ඇත්තටම දුකයි මම කවදාකවත් නැහැ කියන්නේ. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් දැක ගන්නවා විතර සැපක් මනුස්ස ජීවිතේම නැහැ කියලා. නිසා මෙතෙක්කල් ජීවිතයේ ඇතිවෙච්ච මේ නීරස ගතිය, බය වෙන ගතිය, එපා කරන ගතිය ධර්මයක් විදියට දැකපු දවසේ ආයෙ බැරුව යනවා මායයට අපිව නූල් වලින් නටවන රූකඩයක් වගේ නටවන. සැප ආවත් අපි සතුටින් මුණ දෙනවා, දුක ආවත් සතුටින් මුණ දෙනවා. ජයක් ආවත් සතුටින් මුණ දෙනවා, පරාජයක් ආවත් සතුටින් මුණ දෙනවා. දිනුවත් පැරදුනත් ආදි වශයෙන් මේ අෂ්ටෝක ධර්මයේ කම්පා වීම දක්ෂකමක් කරගෙන හිටපු මනුෂයා අකම්පා වීම දක්ෂකමක් වාටපත් වෙන්න නම් මේ ධර්මතා දෙකේම තියෙන වෙස් පෙරලියක් පමණයි දෙකම දුකයි. සැප ඉල්ලුවාට කවදාකවත් සැප විතරක් එන්නේ දුක පිටිපස්සේ. ඒකට මම දෙන උපමා තමයි මෝහිනීගේ උපමා. ওই මෝහිනී කියන අපේ වෘතාන්ත තමයි ජනමත තමයි මෝහිනී කියන්නේ ඉස්සරහා පැත්තේ එක දරුවක් වදපු ලස්සන ස්වරූපී කාන්තාවක්. දැකපුවාම මන බඳන සුළුයි. සංගීතයට බොහොම ලැබි. ඉතින් ඒක නිසා ඔය සඳහන් කරන සාමාන්‍ය ගන්ධරුවෝ හැන්දාවට බටනලාවක් ගහගෙන ඉන්නකොට ගොම්මන් වෙලාවට මොහිනී ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. ඊට ඉතින් කියන්නේ මේ කාමයේ ඇවිස්සිල්ලක් කියලා. නමුත් බැරි වෙලා හරි බදාගන්න ගියොත් එහෙම මොහිනී ලස්සනයි කියලා පිටිපස්සේ තියෙන තන්නේ කර ගුණපණුවන් ගහපු තුවාලයක්. ඉස්සරහ පැත්තනම් බොහොම ලස්සන වුණත් අඩුවක් තමයි තියෙන්නේ. අල්ලන ගිය ගමන් තමයි තේරෙන්නේ. ආනිය වගේ තමයි මේ අපි අල්ලන කිසිම දෙයක එහා පැත්ත දකිනවා නම් කවදාවත් ওই විදිහට නම් අල්ලන එකක් නැහැ. ඔය එක පැත්තක් පෙන්වන්න ඕන නිසා තමයි මේ ලෝකේ රූපලාවන්‍ය વિશે තියෙන්නේ. එක පැත්තක් පෙන්වන්න ඕන නිසා තමයි ලෝකේ මේ సౌందර්ය વિશે තියෙන්නේ. ඕක හැමදාමත්ම කකා ඉඳ වුණොත් ඉතින් අපි උප්පත්තියෙන් කවදාකවත් වෙනසක් වෙන්නේ. ඔය දෙපැත්ත දකින්න එක තමයි නැත්නම් සමාන ලක්ෂණ සහ විෂම ලක්ෂණ කියන දෙකම සකෝ භාව සමානෝ භාව කියන දෙකම දැකීම තමයි ධම්ම විචේ කියන්නේ. එතකොට එකම දේ ඇති අපට සම්පූර්ණ ලෝකෙ විස්තර කළ දෙන්නේ. ආන්නේ විදිහට සමාන භාවය ඇති වෙනකොට අපි මෙතෙක් කල් කෙරුවේ අරමුණු මාරු කරන එක. ඉසේකක් උන්ට කොට මාරු කරන එක. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා ඉරියව් මාරු කිරීම තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට තියෙන එකම බාධාව කියලා. ඒකයි කියන්නේ එක තැන දිගටම වාඩි වෙලා ඉන්න පස්සපැත්ත රත් වෙනවා ඇත්ත තමයි. පස්සපච්චා වේදනා. ඉතින් එන වේදනාව කියන්නේ පස්සපච්චේ තමයි. ඒ කියන්නේ ඔය ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා කියන එක පස්සරිදිනවා කියන එකයි. ඉතින් ඒක වෙන්න ඕනේ. ජාගේ එකයි අපි ලොකු සංසිඳා කියවේ ටිකක් රත් වෙන්න ඕනේ. නැතුව කවදාද දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. නමුත් ඒකෙන් පැනලා යන්න හදන්න එපා. ඒක මාරු කරන්න හිතන්න එපා. එයා කන්ඩිෂන් කරන්න හිතන්න එපා. එතකොට තමන් කන්ඩිෂන් වෙනවා. ඒක දරන්න පුළුවන්. ඒක ඉවසන්න පුළුවන්. අද ටිකක් පුළුවන්, හෙට වැඩියෙන් පුළුවන් කියලා යනකොට යනකොට තමයි ඒ ධම්මවිචේ පූර්ණ පරාසයටම අපේ හැකියාව වැඩි වෙනකොට උන්න අපට පුළුවන් වෙනවා අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන හිත ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කරා. ආනේ විදිහට මේ ඒ පොදු ලක්ෂණ වලට කියනවා සාමාන්‍ය ලක්ෂණය කියලා. ඒ සාමාන්‍ය ලක්ෂණ පැහැදිලි වෙන්න පටන් ගන්නකොට ඉස්සලාම පේන්නේ අනිත්‍යතාවය. වෙනස් වෙන සුළු බව. අන්නේ වෙනස් වෙන සුළු බව දිගට බලන්නම් එක අරමුණක් බොහෝ වෙලා බලන්න ඕනේ. එකම ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න ඕනේ. ඒකට ප්‍රිය අප්‍රිය දෙකම බලන්න ඕනේ. ගුරුසු සියුම් දෙකම බලන්න ඕනේ. ළඟ දුර දෙකම බලන්න ඕනේ. හැම තත්වයක්ම බලාගෙන ඉන්නකොට තමයි ගල් බමුණා වාගේ කියලා කියන්නේ. මුන්නව දෙයක්වත් හැංගීමක් නැතුව තපස් රකින්නයි කියලා කියන්නේ ඕකට තමයි. ඕකට කියනවා තපස කියලා. ඕකට කියනවා කෙලස් තවන වීර්ය කියලා. ඉති උහම නැතුව පොතෙන් පතෙන් ඉන්ජෙක්ෂන් එකකින් බේත් පෙත්තකින් ගුරුවරයෙක්ගෙන් ඕක ගන්න අමාරු. ආන්නේ විදිහට සාමාන්‍ය ලක්ෂණ හොඳට ප්‍රකට වෙනකොට ඕනෙම දෙයක් මේ විදිහට ඇතිවීමෙන් නැතිවීමෙන් යන දෙයක් නම් ඒක ඒකාන්තෙම පිළීමක්. ඒක ඒකාන්තයෙන්ම තැවීමක් බව. නැත්තම් දුකට හේතු වෙන බව, ස්පාසුවක් එක චිත්තක්ෂණයක්වත් දෙන්නේ නැති බව. සෑම නාම රූප සියල්ලම දුක බව. පූර්ණ අවබෝධ වෙච්ච දවසට තමයි ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා නාම කියන්නේ අනාත්ම ධර්මයක්, රූප කියන්නේ අනාත්ම ධර්මයක්. නමුත් ඒක මේ අනිත්‍ය දුක්ඛ තියෙන මේ ලක්ෂණ දෙකෙන් කෙලසිලා තියෙනවා. මේකේ කෙලවරට යනකොට යාට පේනවා යම් කිසි තවත් අනාත්ම ධර්මයක් මේ අනිත්‍ය දුකෙන් තවරිච්ච නැති අන්න ඒකට කියනවා නිවන කියලා. ඒ නිසා නිවනත් අනාත්මයි, රූප ධර්ම නාම ධර්මත් අනාත්මයි. නමුත් නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ කියන දෙකෙන් කෙලසිලා නිවන අනිත්‍ය නෑ, නිට්ටයයි, දුක නෑ, සුඛයි. ඒක පේන්න නම් ඒකට සාපේක්ෂව ඒක දකින්න මේ නාම රූප ධර්මයන්ගේ තියෙන අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ සාදර වෙන්න ඕනේ. සමීපව බලන්න ඕනේ. නිච්චරදී බලන්න ඕනේ. වෙනකොට දුවන්න බෑ. දුවන එක තමයි ආධුනිකයාගේ හැටි. නමුත් මේ බණ කියන්නේ ධර්මවිචේ වඩනවායි කියලා කියන්නේ ආන්නේ විදිහට ඒ වගේ වෙස් පෙරලෙනකොට ප්‍රඥප්තිය හැලිලා පරමාර්ථ ධර්ම වලට යනකොට ඒකට සූදානම් වෙන්න ඒක නිසා මෙනෙහි කිරීම සම්බන්ධව කියනකොට අපි මේ ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන් මතක් කරගත්තා. අපි මුලින් ආස්වාද ප්‍රසවාස වෙන්කොට දකින්න තාක්කල් අපි ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ආස්වාද ප්‍රසවාස වගේ ඒ නම කියලා මෙනෙහි කරනවා. අපි හිතමු මෙනේ කරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැති තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් දෙකේ පොදු ලක්ෂණ පහළ වෙනවා. සමාන ලක්ෂණ පහළ වෙනකොට ආස්වාද ප්‍රසවාස කියලා මෙනේ කරාට ඇහුම් කන් දෙන්නේ නැතුව යනවා. මෙනේ කිරීම පොළාපයින් තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ Taman එතකොට ඒ ධර්මතාවල සකෝ භාව කියන සෝකී භාව අමතක කරලා ක්‍රමයෙන් පොදු ලක්ෂණ දකින්න පටන් ගන්න තැන බව හොඳට තේරුම් ගන්න ඕනේ භාවනාවේ. තේරුම් අරගෙන දැන් මේ වෙනස නැති වුණත් තමයි මැරිලා නැහෙනේ. හුස්ම නතර වෙලා නැහෙනේ. තියෙනවා. ආන ඒක ඇතුළේම පිටිවම කියලා මෙනෙහි කරන වෙනුවට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්න. මේක හොඳට භාවනා කරලා මේ මට්ටම් පැනපු යත්තන්න හොඳට තේරෙනවා. ඒ වෙලාවේදී ආස්වාස් ප්‍රසවාස කියලා මෙනෙහි කරුවොත් එතකොට මේ නම මාරු වෙලා පටලවිලක් වෙනවා. sannivedanaye පටලවිලක් වෙනවා. ඒ නිසා එතෙන්දී හරියට දැනගෙන දැන් මට ආනාපානෙ දැනෙනවා. නමුත් ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න බෑ. ඒ නිසා මම දැනෙනවා කියලා මෙනෙහි කරන්න Taman තුලම මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පාර මේක තවදුරටත් විස්තර කරනවා මේ බුරුම ස්වාමීන් වහන්සේ අපිට උගන්වපු ඒ සංසේ සඳහන් කරනවා ආස්වාස සහ ප්‍රස්වාස කියන දෙක මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥප්තිය පේන්නේ ආරම්භයේ පමණයි. මේ ප්‍රඥප්තිය ආකාර දෙකකට විස්තර කරනවා. එකක් තමයි ආස්වාද ප්‍රස්වාසයේ සටහන දෙක තමයි ආස්වාද ප්‍රස්වාසයේ ආකාරය. ඒකට කියනවා සංඨාන පඤ්ඤත්ති ආකාර පඤ්ඤත්ති කියලා. අපිට ආස්වාද ප්‍රස්වාසයේ සටහන පේන්නේ බැලුමක් පිම්බෙන හැකිලෙන ස්වරූපේට. ඔන්චිලාවක් එහාට පැද්දෙන මෙහාට පැද්දෙන ස්වරූපේට. එහෙම නැත්නම් මුන්නවා හරි අපි දන්න ලෝකේ සටහනකට සම්බන්ධ කරලා අපිට කිය හැකි මේ ආස්වාස වෙලා මේ ප්‍රස්වාස වෙලා ඒක හොඳට බලාගෙන ඉන්නකොට ඒක සිදු වෙන්නේ යම් ආරයකට ආකාරයකට බව හිමීට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැසි ගැසි ගැසි ගැසි ගැසි ලොකු වෙනවා ආයෙත් ගැසි ගැසි ගැසි ගැසි පුංචි වෙනවා එහෙ නැත්නම් රැලි මාලා නංගමින් ක්‍රමයේ ලතාවකට පුංචි වෙනවා ගැසි ගැසි පුංචි ආදි වශයෙන් මේක තුල ආස්වාසයක් තුල වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා ඒ සටහන් ඒ ආකාර පේනාතාක් මෙනෙහි කිරීමත් හරියනවා අල්ලනවා ප්‍රඥප්ති ලෝකේ නමුත් මේ සමාන ලක්ෂණ පෙන්වන්න හදනකොට ඒ වගේ සටහන් සහ ආකාර හැලී යන්න පටන් ගන්නවා. සටහන් සහ ආකාර හැලී ගියාට පස්සේ හරියට බතක් නැහැ දැන් වතුරක් නැහැ කැඳ තියෙනවා වගේ. ඒකට බත් කියන්නත් තරකයි වතුර කියන්න නම් ඒකට කැඳ කියලා නම මාරු කරන්න ඕන. ආන්නේ නම මාරු කරන්න මේ සිද්ධිය කලින් දැකලා බණ අහලා හරියට නියම වේලාවේදී නියම ගියර් එකට වාහනේ දාගත්තා වගේ ඒ ප්‍රඥප්තියෙන් එහාට ගිය වෙලාවේදී මෙනෙහි කිරීම වෙනස් කරන්න නම් යෝගාවචරයට ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ යෝගාවචරය මේ දේවල් ගුරුවරයාට නියම විදිහට වාර්තා කරන්න දන්නවනම් ගුරුවරයා මේක හදලා දෙනවා. අතුලින් පිටීම වෙනස් වෙන තාක්කල් අතුලින් පිටීම කියලා මෙනෙහි කරන්න ඉන් එහාටත් නින්දට නොවැටීම පිණිස අරමුණට හිත විහිද වීම පිණිස දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්නයි කියලා මතක් කරනවා. ඒක හැමදාම ඊට පස්සේ යෝගාවචරයට හැම සාර්ථක පරියන්කේදීම පණින්න පුළුවන් කඩීමක් බවට පත් වෙනවා. එතකොට යෝගාවචර දන්නවා මෙතෙන් දෙනකන් මම සමතයයි වැඩිවේ ප්‍රඥප්තියයි දිනුනේ මෙතනින් එහාට දැන් විපස්සනාට වැටෙනවා දැන් ඉතින් ඥානය ධම්මවිචය පවිචය විමන්තන නුවණ වැඩි වෙන්න පටන් ගන්නවා ආහනේක හොඳට දන්නවනම් මේ යෝගාවචරය ඇත්තටම ටික කාලයක් ඇතුළත තනියම භාවනා කරන්න පුළුවන් තරම් සුදුසුකම් ලබනවා ඔහුගේ ඥානය මේ ඇතිවීම නැතිවීම දෙකෙන් ශීඝ්‍ර වෙන උද්‍යප්පේ ඥානයේ තරමට කිට් වෙනවා. බොජ්ජංග මට්ටමට වැඩෙනවා. මෙන්න මේ විදිහට බොජ්ජංග මට්ටමට වැඩෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අත්උදව් කාරක ධර්ම. ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන්නේ ඒ නෑ මේ ධම්මවිචේ සම්පෝංචංගේ වැඩෙන්න නම් ඒ යෝගාවචරය මේ සියුම් ධර්ම සහ ගොරෝසු ධර්ම කියනවා තේරුම් ගන්න. හොඳ ධර්ම නරක ධර්ම කළු ධර්ම සුදු ධර්ම ආදී වශයෙන් මේකේ කොයි එකද භාවනාවට නැඹුරුව දෙන්නේ කොයි එකද භාවනාව අවුල් කරන්නේ කියලා ඒ වගේ හැඩතල වෙනස් වෙන තාලෙට එව්ව එව්ව වශයෙන් වෙනස් කර දැනගන්න එක අපි ජීවිතය කියනනම් අවස්ථාවේ ප්‍රොවිජන්ට අරගෙන හොඳින් වඩා හොඳ වෙන් කරලා දැනගන්න දැන ගැනීම මේ ධම්මවිචෙන් ලැබෙන ප්‍රතිඵලයක්. හොඳ නරක දෙක අතර නම් වෙනස තියෙන යෝගාවචරය ඒකච්ඡන්දේම හොඳ තෝරන්න ඒ හොඳින් වඩා හොඳ තත්ත්වයට යන්න පුළුවන් නම් හොඳත් පාවා දීලා වඩා හොඳ අල්ලන්න ඕන. ආන්නේ විදිහට එකින් එකට එකින් එකට දිනු කරන යන්න ධම්මවිචේ තියෙනවා. නමුත් මේක මම තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒ කියන්නේ මේක සැර බැරි වැඩි ගැඹුරු වැඩි අහුවෙන්නේ නැහැ නිසා ඒක පිළිබඳව මේ එකක් වශයෙන් බෙදෙන හේතුව අටුවාචාරින් වහන්සේලා ක්‍රම කීපයකට කඩලා පෙන්නනවා මෙන්න මේ ගතිය දිනු කරන්නම් යෝගාවචරයට අවශ්‍ය නම් ධම්මවිචයති කරන්න ඉස්සල්ලාම ඕන කරන්නේ පරිපුච්ඡකතා ප්‍රශ්න ඇහිීම ධර්ම සාකච්ඡා කිරීම නැත්තම් කවදාකවත් මේ ධම්මවිචේ ඇතුල් කරගන්න අමාරුයි නිසා තමන්ගේ தત્ත්වයේ ප්‍රශ්නයකට එනකොට ලැජ්ජ වෙලා මේක අහන්න හොඳ නැහැ මට විතරයි වුනේ කියලා පස්ස ගහන්න නැතුව ප්‍රශ්න ඇහිීමේ අවශ්‍යතාවය මතින් තමයි තමන්ට පුළුවන් වෙන්නේ ධම්මවිචේ කියන එක ඉස්සරහට ගන්න. ඒ වගේම තමයි ඒ තමන්ට යම් ධර්ම කොටසක් තේරුණා නම් වැටුණා නම් ඒක ආයසලයක් අනා ගන්න නැතුව ඒක හොඳට විසදෝ පිරිසුදෝ තියාගන්න. අන්නේ පිරිසුදු තබා ගැනීම සඳහා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා අභ්‍යන්තර බාහිර වස්තු පවා පිරිසිදු කර ගන්නවා. තමන්ගේ කය නිතරම පිරිසිදුව තියෙනවා. රැසිකිලි කැසිලි කරනවා, මූණ අතපය හොදනවා, දත් මදිනවා වගේ දේවල් වලින් දවසට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. බඩ වේලවන වැඩ කරගන්න එපා. නිින්ද නොවන වැඩ කරගන්න එපා. මූණ අතපය හොදාගන්න එපා. අඩුපාඩු කරන්න එපා. මේ කයට උන්දුවට සලකන්න ඕනේ. සලකනවායි කියලා කියන්නේ කුමාර සැප දෙන්න හදනව නෙවෙයි. කරත්ත බඳින ගොනාන බොනාට කණ්ඩ දෙන්න ඕනේ. නැත්තම් කරත්තකාරයා හොඳ නැහැ. මේ ගාන්ධිතුමන් කිව්වේ මේ ශරීරෙට මේ මගේ බూరు සහෝදරයා. ඉතින් බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියලා කියනවා. මොකක් හරි උත්තරයකට ආරාධනා කරපුවාම කියනවා මගේ බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම්. ඉතින් ඒක බూరుවයි කියලා පැත්තක දාලා බෑ. ඒකට හොඳ කණ්ඩ දෙන්න ඕනේ. බොන්න දෙන්න නැත්නම් පරාදීන්නේ නැහැ. ඉතින් මේ මේ භාවනා කරනයි කියලා ජීවිතේ කලකිරලා පැත්තකට වෙනවයි කියලා කිව්වම මට නම් ඉතින් කවදාකවත් හිතෙන්නේ මේ මනුස්සයන කවදාකවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. මේ ශරීරෙට එන්න එන්න එන්න එන්න කරත්තේ සලකන ගුණා කරනවා සලකන කරත්ත කාර්යය වගේ වස්තු විශ්ද ක්‍රියාව දැනගන්න ඕන. ඒ වගේම බාහිර වස්තුත් නිතරම පිරිසිදුව තියෙන්න ඕන. නොතිබුණොත් මේ sannivedana ප්‍රශ්නයක් එනවා. ඒක නිසා ප්‍රශ්නයක් අහලා දැනගෙන දිනු කරගත්ත කරුණු ආපහු යන්න දෙන්නේ නැතුව ඒව වස්තු විසදක කියා කියන විදිහට අභ්‍යන්තර බාහිර වස්තු පිරිසිදුව පවත්තණ්ඩයි අපි භාවනා මධ්‍යස්ථාන හොයාගෙන ඉන්නේ. භාවනා කරන අය ආශ්‍රය කරන්නේ. මේක තාලෙක ඇඳුම් අඳින්නේ. මේක තාලෙක කාලසටහනකට ඉන්නේ. ඒක පුරුදු කරන්න. ඒක කඩාගෙන ගිහිල්ලා මට වෙනවම කාලසටහනක් ඕන. මට තනියෙන් භාවනා කරන්න ඕනේ කිව්වොත් කොහේ යයිද කියලා මට නම් විශ්වාසයක් නැහැ. නිසා දී ඇති කාලසටහන දී ඇති ක්‍රමයට වැඩ කරන යන්න ගියාම ඉබේම ඒ ගොනුවක් රෑනක ඉවිලෙන කුරුල්ලා ඒ රෑනෙන් ලබන ජවයේ නිසා පහසුවෙන් ඉකිලෙනවා. බයිසිකල් පදිනකොට රේස් එකකට කට්ටිය මේකට බයිසිකල් එක පැද්දොත් බොහොම ලේසියි. තනි තනිව පදින්න ගියාම අමාරුයි. ආන්නේ වගේ මේ වස්තු විසද ක්‍රියාව කියලා කියන්නේ භාවනා මධ්‍යස්ථාන ඉන්නකොට දී ඇති කාලසටහනට හැඩ ගැහෙන්න ඕනේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඒ ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීමත් දුෂ්ප්‍රාජ්‍ය පුද්ගලයන් දුරු කිරීමත් කරන්න ඕනේ. මේ වැඩේ කරමින් ක්‍රමයෙන් සියුම්ම තමන්ගේ දෛනික කාර්යනත් හදාගෙන ආර්ථිකයත් හදාගෙන දේශපාලන ප්‍රශ්නත් විසඳගෙන මේ භාවනාව දියුණු කරන පුද්ගලයෝ බොහෝම කලාතුරකින් හම්බෙන්නේ. ආන්නේ පුද්ගලයන්ගේ ඇසුර ලබා ගන්න ඕනේ මේ භාවනා කරන්න කියලා භාවනා පිටු හදාගන්න. මුලේ නරක කරගන්න පුද්ගලයෝ දුරින්ම දුරවර් කරගන්න වෙනවා. හරි අමාරුයි භාවනා මධ්‍යස්ථාන වලට ගියන් පස්සේ මම එක මේ චතුරාර්ය සත්‍ය වගේ සත්‍යක් දේශනා කරන්නම්. වැඩියෙන්ම කතා කරන්නේ නොහොඳම පිස්සා. උඟ දෙනෙක් උපදේශ ගන්න යන්නේ අන්න අර පිස්සා ගාවට තමයි. ඉතින් දෙයියන්ගේ පිට තමයි. මොනවාරි වෙච්ච ගමන් වැඩියෙන්ම කතා කරන මනුස්සයා ළඟට ගිහිල්ලා උපදේශ බලාපොරොත්තු. ඒකෝට හම් වෙන්නේ පහත්ම මට්ටමේ උපදේශය. මොකද මේ මනුස්සයා කතාවට වැටලා තියෙන්නේ මනුස්සයාට භාවනා මධ්‍යස්ථාන එපා වෙලා. ඒගොල්ලෝ තමයි දොර ගාවම හැසිරෙන්නේ. ඉතින් ඒ තමයි යන දන හැටියට තමයි සයිබර් කඩේකට ගියෝ සයිබර් කෑම හම්බ වෙයි. චීන කඩේකට ගියෝ චීන කෑම හම්බ වෙයි. ජපන් කඩේකට ගියෝ ජපන් කෑම හම්බ වෙයි. ඒ නිසා ගියාට පස්සේ සයිබර් කඩවලින් ජපන් කෑම බලාපොරොත්තු වෙන්න එපා. ඒ සයිබර් කරේ තියෙන සයිබර්. ආන් මේ වගේ භාවනා කරනකොට මේ කතා කරනකොට කතා කරන්න ඕනේ අසවලාට කියලා උපදේශ වල දීලා ඇති. අන්න එතෙන්ට යනවා මිසක් මේ අතර මෙතන යන්න පටන් අරගත්තොත් මේ අහක තියෙනයි Tamange ඔඩුක් විදාන කනවා කනවා කියලා කෑ ගහනවා වගේ භාවනා කරන කෙනා ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වඩන්න කැමති කෙනා ඒ පාරේ ජීුණු වෙන පුද්ගලයා අමාරුවෙන් හරි කමන්නේ ආශ්‍රය කරනවා. ඇර ලේසියටත් පහසුවටත් ඔය වැඩි කතා කරන කට්ටියත් එක්ක අසු කරන්න ගියොත් ඉතින් ගුරුවරු මොනව කරන්නේ? විපත්තා මොනව කරන්නේ? ඒව තමයි කර්ම රෝග කියලා කියන්නේ. ඒ නිසා යුවයිද අපි තාම ප්‍රවේශම් වෙන්න ඕන. අපි කැප කරලා තියෙන ප්‍රදේශේ පුංචි නැහැ. මේ පුංචි ලාමක දේවල් වලට පාවා දෙන්න එපා. පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපයි කියලා අපේ ඉංග්‍රීසි මාස්ටර් අපිට කියලා කියනවා. අන්න ඒ වගේ මේ දුෂ්ප්‍රාජ්‍ය පුද්ගලයන් දුරු කිරීමත් ප්‍රඥාවන්ත පුද්ගලයන් ලං කර ගැනීමත් ඇත්තටම කියනවා ධම්මවිචේ සම්බොධ්ජංගේ බාහිර ප්‍රකාශ වෙන ලකුණු දෙක තමයි. ලෝකෙ හැමදාමත් ප්‍රඥාවන්ත හිටිය හැමදාම දුෂ්ප්‍රඥෝ හිටිය මේක තේරිලා අපේ අතේ තියෙන. ඒක තෝරන්න මේ භාවනාවම කරන්න ඕන. භාවනා කරන්නත් අපි මූණිච්චාට ලස්සනට ලස්සන කතා කරන්න පුළුවන් කතියට මිනිසු තෝරනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුරණවහන්සේ කියන්නේ සත්‍ය පිහිටවපු ධම්මවිචේ තියෙන පුද්ගලයාට අමාරුවෙන් හරි ගමන්නේ කියලා කතා කරුවට වටිනවා. එමෙ නැති වුණොත් වෙන්නේ අපරාධය අර වටිනා ක්ෂණ සම්පත්තිය පාවා දීම නිසා මේ පුද්ගලයාට ඒ වටිනා දේ වෙනකොට ලාමක දේවල් එකතු වෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අපේ දැනට ওই බණ අහනකොටත් බණ දේශනා කරනකොටත් මේ ඉල්ලුම සැපින නීතියට තමයි අද බණ දේශනා වෙන්නේ. උගෝ දෙනෙක් ඉන්නවනම් විතරයි බණට වඩින්නේ නැත්නම් බණට වඩින්නෙත් නැහැ. ඒ ඇත්ත සන්තෝෂයෙන්ද මොන හරි බණ කියනවා. ඒ නිසා ගැඹුරු මොන හරි කිව්වොත් එහෙම කියනවා ආපෝ ඒව අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන තැනට බණ අහන්න යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අර මම ඔය ඕක්ලන් කියලා බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ හොඳ ලස්සන කතාවක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ධර්ම දේශනා පිළිබඳව රේරුකාණේ චන්ද්‍රවිමල හාමුදුරන්ගෙන් අහුවලු ගුවන්විදුලි මේ මාධ්‍ය ශිල්පයේ කියලා ස්වාමීන් වහන්සේ දැන් වහන්තික ජීවිතය අවසාන කාලේ සෑහෙන සේවාවක් කරපු කෙනෙක්. මේ ශාසනයට ඒ නිසා ඔබ වහන්සේට මොකද කියන්න තියෙන්නේ අද කාලේ යන මේ ටෙලිවිෂන් එකේ රේඩියෝ කියන බණ ගැන කියලා. ඉතින් සාන්ත නතුලා කිව්වලු අනේ මහත්වෝ පැයක් වෙලාව තියෙන ওই පහේ පැය තුල බණ ටිකක් කියනවනම් වටිනවා අයියෝ. අනම්මන කතා කරු ඉන්න වෙලාවේ. නමුත් මං හිතනවා ඇත්තටම බණ කිව්වොත් අහන පිළිස අඩු වෙයි. උගව දෙනකොට ඕන කරලා තියෙන්නේ මේ ළමා කතා, සුරංගනා කතා, සිද්ධාර්ථ කුමාරයා ළමා කාලේ කරපු වැඩ, එනත්නම් ජාතක කතා. නිවන පිළිබඳව මොනවාරි කතා කරන්න ගියාම එක්ක බුදි, එහෙම නැත්නම් අන්‍ය විහිිත වෙනවා. ඒක නිසා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය දිනු කරන්න කැමති නම් අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ගම්බීර ඥානචර්යා පච්චවේකනතා කියලා. ගැඹුරු ධර්ම කොටස් නැවත නැවත සිහිපත් කරලා ඒවට ආරාධනා පූර්වක ගතියක් ආවොත් මුලේ මලකඩ කඩලා ටිකක් නැගිටලා එනවා. නැත්නම් දකුණු පැත්තේ තිබුණ මොලේ ක්‍රියාකාරීත්වය වමතට මාරු වෙයි. ඉතින් ඒක ඇත්තටම අපි නිතරම සලකා බලන්න ඕනේ. ඒ නිසා හොඳට වරින් වර භාවනාව හරියාගෙන එනවනම් ගුරුවරයෙක් නැත්නම් ඍජුවම බුද්ධ දේශනාව සහිත ත්‍රිපිටකය කියවන්න. එහෙම නැත්නම් දන්න දන්න කට්ටියක තුල ත්‍රිපිටකය පිළිබඳව සාකච්ඡා කරන්න. ලේසියට පහසුවටත් ඒ සූත්‍ර මේ මේ ජාතක කතා නම් නම් කියව කියන එක හොඳයි. ඒක හැබැයි ළමා වැඩක්. දිනු වෙනකොට ධම්මවිචේ කැමැති නම් ඒ ගැඹුරු ධර්ම කියලා පැත්තකට දාන්න නැතුව ගම්බීර ඥානචර්යා පච්චවේකනදා ගැඹුරු ඥාන ධර්ම අවබෝධ කරගෙන නැත්තම් ඒ ජීවන චර්ය කියවන්නේ. ඒ වගේම ගැඹුරු ධර්ම පිළිබඳව නිතර ධර්ම සාකච්ඡා කරන්න. මට මතකයි ඉස්සලා ඉස්සලා මම ඔය මේ ධර්ම දේශනා සාකච්ඡාවට යන කාලේ මුල් දවස්වල මෙල්ලෝ හතරක් මට තේරෙන්නේ. මට මතකයි ඉස්ලාම දවසක කියලා මම චෙකස්ලෝවිකියානු ඥාන ජීවකෝ කියලා හාමුදුර කෙනකින් බණක් ඇහුවා. චතුර්ථ ධානයේ දක්වා ලබන හැටි ඉංග්‍රීසියෙන් බණ කිව්වා. මාත් ඉතින් අහගෙන ඉන්නවා. මෙල්ලෝ දෙයක් තේරෙන්නේ. ඉතින් එනකොට මේ මෛත්‍රක ඉඳපු නෝන කෙනෙක් ඇහුවා උඹට තේරෙනවද කියලා මම කවන්නේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තේරුන්නේ නැති එක හොඳයි. ඕව කරුවොත් පිස්සු වෙනවා. භාවනා කරන්න යන්න එපා හොඳයි. ඒ ඒ නෝන මහත්තයත් ගණන් අරන් තිබුණේ නැහැ. නමුත් උංගාකල් භාවනා කරුවට පස්සම මම දැනගත්තේ ඒ චක ශ්ලෝකෙන් જાතික හොඳම જાති හාමුදුරු කෙනෙක්ගේ බණ කියලා දෙනවා මට තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා තමයි මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ දිනු කරගෙන දිනු කරන යනකොට මේ බණ කියන්නේ මොනවද? බණ වගේම කියන්නේ මොනවද කියලා. ගල්දිව පණ්ඩිත සාංශෙත් කියලා දෙනවා දැන් කියන්නේ බණ වගේ මොනවදෝ කියනවලු. බණ ටිකක් අහන්න අමාරු. ඒ මොකද හේතුව ඒ බණ භාවනා කරලා නෙවෙයි යන්න හදන්නේ මේ බණ අහලා නිවන් දකින්න හිතෙනවා. ඒක වෙන්නේ නැහැ. බණ අහනවා කියන එක මේ වතුර වක්කිරිලක් භෝගයට නමුත් භෝගය ඇත හිතවලා භෝගේ මුල් අල්ලලා තියෙන්න ඕන. එතකොටයි වතුර වල වටනකමක් තියෙන. මේ වගේ ගම්බීර ඥානචර්යා පච්චවේකනතා කියන එක අපි විසින් ඒකට අත දෙන ක්‍රමය. මුගව දෙනකොට ඒක හොඳට පැහැදිලි එක මේ විහිතුවකට උපේක්ෂා කරන එක නෙවෙයි ඒ ධර්ම ගැළපෙටෙන්නේ නැත්නම් අපි අන්නේ විහිිත වෙනවා. ඒ විතරක් නෙවෙයි බණ භාවනා කරාට පස්සේ වෙනදා ආපු වෙනදා කියවපු සූත්‍ර නැවත කියනකොට බුදුම ගැඹුරක් තේරෙන පටන් ගන්නවා. ඒ වගේම හොඳට බණ භාවනා කරාට පස්සේ Taman ඉන්න පරිසරයේම හොඳට බණ භාවනා කරන නැත්නම් කොතනද ඉන්නේ කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉසලයට ගණන් ගත්තෙත් නෑ වැඩක් නෑ කියලා. නමුත් බණ භාවනා තමන් කරනකොට තමයි තේරෙන්නේ. ආන්නේ ඒකට අපි නිතරම අවදි භාවය ඇති කරගෙන ඉන්න ඕන. ඒ වගේම තදදි මුත්තතා කියලා හැම වෙලාවෙම ධම්ම විජයට yaadෙන, ධම්ම විජයට නැඹුරු ඒකට යොමු වෙච්ච ජීවිත රටාවක් ඇති කර ගන්න ඕන. වැඩ තියනවා තමයි. මේව කරගන්න වෙලා නැති එක තමයි. නමුත් ඒ වෙලාව හොයාගෙන දිගට යන විදිය ගැඹුරු භාවයක් Taman තුලම ඇති කරගත්තේ නැත්නම් වෙන විදිහකට කියනවා නම් <clears throat> අපි ධර්මයට අනුග්‍රහ නොකළොත් ධර්මයේ අපිට ලැබෙන අනුග්‍රහය එතනම ඇන හිටිනවා. ඒක නිසා ඒ අතින් බලනකොට මේ සතිය අපිට පිටිය සකස් කරලා දෙනවා. වෙන විදිහකට කියනවා නම් අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙනවා. මේ ධර්ම විචය තමයි ඒ මේ මේ සම්පජඤ්ඤය ඥානය පරිවීමංශට ඇති කළ දෙන්නේ. ඇත්තටම ධර්මයේ තියෙන ඕජාව කියලායි මේකට බුරුම භාෂාවෙන් කියන්නේ ධර්ම ඕජාව. ආනාපානිය තුල තියෙන ඔක්කොම ගැඹුරුතාව වැටෙනකොට තමයි ධර්ම ඕජාව තේරෙන්නේ. ඒ ආනාපානිය තුල ඔක්කොම ගැඹුරු වැටෙනකොට ඒ පුද්ගලයා හිත දැම්මොත් පිම්බීම හැකිලීමට ඒකත් ඒකෙම තියෙනවා. එතෙන්ට එනකන් තමයි මේ ආනාපාන එක කර්මුණක් පිම්බීම හැකිලීම එක අරමුණක් වෙන්නේ. ඒ පුද්ගලයා සක්මනට හිත දැම්මොත් සක්මන තුලත් ඒ රසෙම තියෙනවා. ඒ නිසා අපි මෙතෙන්ට එනකන් භාවනා ක්‍රම කර්මස්ථාන වෙනස්. මෙතෙන් ආවට පස්සේ සියල්ල සමභාවයටපත් වෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම මේ බුදුහාමුදුරුව අපිට දීපු පණිවිඩේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. ඒ නිසා ඔය මේ ඇමරිකාවල කරපු රිසර්ච් එකක අවසාන නිගමන කතාව කරපු දේශනාවක් මට අහන්න හම්බුණා. ඒක දේශනාවක් නෙවෙයි. අවදේශනාවක් කියලා කියන කියන්න පුළන්නේ. ඒ මහත්ය කතා කරලා කියලා කියනවා පරිේශනයක් වශයෙන් එක එක ආගම් වල කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ, Hindu ආගමේ, බුද්ධ ආගමේ හොඳට පරිේශණයට කැමැති තරුණ තරුණියෝ ටිකක් තෝරාගෙන කියලා තියෙනවා. අපි පරිේශනයක් කරන්න කැමැති වෙන්නේ. මේ භාවනා සම්බන්ධව කරන්න කැමැතියි. ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්ත ගත්තට පස්සේ ඔක්කොටම කියලා කියලා තියෙනවා එක භාවනා ක්‍රමයක්. අපි කිව්වේ කොආනාපානේ නැත්නම් මොකක් හරි දීලා මේකටම හිත යොදන්න. එච්චරයි. ඒ ඔක්කොටම ගැළපෙන ආගමක් ධර්මයක් ඇතින් නැතුව කර්මස්ථාන දීලා. ඒක කරගෙන යනකොට ඒ ඔක්කොමලා හොඳ සෞඛ්‍ය සම්පන්න මානසික කායික මනෝ සෞඛ්‍ය සම්පන්න අභිවෘද්ධිය කැමැති තරුණ තරුණියෝ හැම දිනාගේම සමානව ඒ භාවනා වර්ධනය වෙලා තියෙනවා. මේ මේ බා බුද්ධ ආගමේ නෙවෙයි අනම්ම නම් මොනවාක්වත් නැහැ. ඊට පස්සේ ඒ භාවනාවේ ඇවිල්ලා ওই කියන තාලට ආනාපාන කෙරුවා නම් හොඳට ආනාපාන කිවිලා ඒ සාන්ත සුන්දර තැනට එනවා. ඒකට යම් විද්‍යයකට නම්බු කෙරුවොත් ඒ කියන தত্ত্বය අගය කරොත් හිත ප්‍රමෝද පහල කරනවා. ප්‍රීති පහල කරනවා, ආලෝක පහල කරනවා. බය වුණොත් අන්ධකාර පහල කරනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොටම අර විදියට ඒ ඇති වෙච්ච தত্ত্বය ඉගැන්වීම නිසා හෝ ධම්මවිචේ නිසා හොඳ ප්‍රභාසර ආලෝක හිත් පහල වුණාට පස්සේ ඒක එක්කනාගෙන් අහලා තියෙනවා දැන් මේ තම තමන් පත්වෙච්ච தත්ත්ව පිළිබඳව මොකද්ද තම තමන්ගේ අර්ථකථන. ඒ පුද්ගලයා පැහැදිලිවම කියනවා මේ ආගම් අතර වාදයක් ඇති කරන කරන ප්‍රකාශයක් නෙවෙයි. නමුත් කතෝලික පුද්ගලයෙක් භාවනා කළා ඉතින්ද ගියොත් ඒ පුද්ගලයා කියනවලු මේ භාවනා පරිේශෙන්ට මාව ගත්තට ඔබට පිං සිද්ධ වේවා. අපේ අම්මලා තාත්තලාවත් නැති විදිහට මම නම් අද දෙවියන් වහන්සේ අස්පනා අපිට දැක්කා. ඕක තමයි අපේ පුතේ සඳහන් කර තියෙන කවදාකවත් උප්පත්තියක් නැති මරණයක් නැති කෙලවරක් නැති සදාතනික ආලෝක තනක් තියෙනවායි කියලා මම ඒක අත්දැක්කා. ඒක නිසා මම අද පුදුම පිරිච්ච සත්‍යකින් ඉන්නේ බොහෝම ස්තුතියි කියලාලු යාගේ අර්ථකථන. Hindu එක්කෙනෙක්ගෙන් අහුවට පස්සේ කියනවලු අපේ ආගමේ සඳහන් කරලා තියෙනවා අනාදී අනන්ත ඒකෝ ආදී වශයෙන් මේ தත්වයක් හිතේ තියෙනවා කවදාකවත් පටන් ගන්න දෙයක් නෙවෙයි ඒක හැමදම තියෙන දෙයක් කවදාවත් ඉවර වෙන දෙයක්වත් නෙවෙයි සදාකාලික ආලෝකයක් තියෙන එකේ දෙකක් නැහැ හොඳ නරක කියලා දෙකක් නැහැ නඩත්තු කරන දෙයක් නැහැ සදාතනික தත්වයක් තියෙනවා මගේ හිතේ තියෙන කියා මේකට තමයි බ්‍රහ්මන් කියන්නේ කියලා මුස්ලිම් මිනිසුන්ට කතා කරුවට පස්සේ ආ කියනවලු මේක තමයි මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ මේක තමයි අල්ලාහ් දෙවියන් වහන්සේගේ නියෝජනය කියලා ඉතින් හැම දිනෙකම කියනවලු මම නිෂ්ඨාවකටපත් වුණා. අනේ මේ පරිශන මම තෝරාගත්තට ස්තුති වේවා කියලා. බෞද්ධ එක්කනා විතරක් වලු මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. මෙතනින් එහාට තමයි බුද්ධ ධර්ම පටන් ගන්න කියන්නේ. ඕකට තමයි භාවනා උපක්ලේශ කියලා කියන්නේ. ඕක එහෙම අල්ලගත්තොත් කොටියගේ වලිය අල්ලගත්තා වගේ. ඔය මේ භාවනාවට සුදුසුකම් දෙන එක විතරයි. පටන් ගත්තා විතරයි. ඔතනින් එහාටයි තොවිලේ. මේ තාම මේ තොවිලට පිටිය සකස් කරන එක. ඒ ධම්මවිචේ එන්න පටන් අරගත්තට පස්සේ තමයි යෝගාවචරගේ ධම්මෝජාව ඇඟට වැදිලා ඒ ප්‍රතිශක්තිය ඇවිල්ලා අස්ත්‍රෝක ධර්මයේ කම්පානවන ඉදිරියට යන ශක්තිය එන්න පටන් ගන්න එතෙන්. ඉතින් ඒ නිසා මේ ටික කොයි ආගමකටත් කැපයි. නමුත් මෙතනින් එහාට තමයි මේ ਸਰවඥාන්සේ ලෝකෙට දේශනා කරපු නෛර්යානික කොටස් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේවා ගැඹුරුය කියලා. තේරෙන්නේ නැහැ කියලා පැත්තට දැම්මොත් මොකද වෙන්නේ? අපි හැමදාමත් අර ලේසියටත් පහසුවටත් දන දන වැරදි කරනවා කියන සින්දුව කී කිය ඉඳ වෙනවා. කවදාකවත් අපිට ගැඹුරකට යන්න වෙන. වෙන විදිහකට කියනවනම් අපේ භාවනාව කවදාකවත් බොජ්ජංග මට්ටමට ගන්න බැරි වෙනවා. නමුත් මන් දන්න දේ නම් මෙතන ඉන්න හුඟක දෙනකොට ඒකට සුදුසුකම් තියෙනවා. නමුත් මේකයි පාර කියලා දන්නේ නැහැ. මේකයි පාර කියලා විශ්වාසයක් ඇති වෙලා නැහැ. ඒක නිසා හැමදාමත් එතෙන් ගිහලා අපව හැරලා යනවා. මම එක පාරක් මතකයි මේ මෙල්බන් උද්දති කතාව කිව්වා. ඒ මේ ඕලාකාර ලොකු පිටණයක් අයිනේ මිනිස්සේ ජීවත් වුණා. ඒ මනසට දොස්තර මහත්තයා කිව්වලු මට heart attack එන්නේ නැති වෙන්න හැමදාම මේ පිටණේ වටේ රවුමක් යන්නේ කියලා. ඒක මනස හැමදාම ඇරමිටිය කරන වටේ ඇවිදලා ඉඳලා ටික වයසට ගියාට පස්සේ එහා කෙලෝරට ගියාට පස්සේ මනසට හති වැදිලා ඒක දිගේ ආපහු ආවා. ඇවිල්ලා ගෝලු මොකද ආපහු මට එහා පැත්තෙන් එන්න ගියා නම් අමාරු ඒ නිසා ගිය පාර දිගේම ආපහු ආවා මම දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. එහා පැත්තෙන් ආවත් මෙහා පැත්තෙන් ආවත් එක රවුම. නමුත් කෙලෝරටම ගිහිල්ලා ආපහු ඇවිල්ලා තිනවා මේ සම්පූර්ණ රවුම ඉවර කරගන්න තරම් හයිය නෑ වයසට ගිහිල්ලා කියන්නේ. අපි යෝගාචරයත් ඕක තමයි. කරන්න පුළුවන් විඳින්න තියෙන වද සේරම විඳලා. තව චිත්තක්ෂණයක් ඉවසන් නැති නිසා පශ්චාත්තාප වෙලා, පච වෙලා, කුජීත වෙලා ආපහු ගෙදර යනවා. ගිල ගුරුරින්ටත් බයි. භාවනා ක්‍රමෙත් හොඳ නැහැ කියන. තව ඩිංගිත්තක් ඉස්සරහට සද්ධාවෙන් යුක්තව, වීරියෙන් යුක්තව ඉන්න මේ ධම්මවිචේ දැනගෙන පුදුම සතුටු හිතකින්, පිපිච්ච හිතකින් තමයි ආපහු එන්න වෙන්නේ. ඒක නිසා ඒක සතුට තියෙන බොහොම සුදු චිත්තක්ෂණයක ආකල්පමේ වෙනසක්. මේක පරදීන නැත්තන්න බුදුහාමර කියනවා අසත්පුරුෂයෝයි කියලා. දින නැත්තන්න බුදුහත්වචන සඳහන් කරනවා සත්පුරුෂයෝයි කියලා. ඒක නිසා ඒකට අත්‍යවශ්‍යයි ධර්මයේ. අත්‍යවශ්‍ය ධර්ම දේශනා අත්‍යවශ්‍ය ධර්ම සාකච්ඡා. ප්‍රශ්න වෙලා තියෙන්නේ Taman මේ අත්විඳින අත්දකින්න දේවල් ප්‍රශ්නයකට නගන හැටි දන්නේ නැහැ. කිව යුතු දේවල්ද කියලා වටිනාකම දන්නේ නැහැ. කොහොමද කරන්න ඕන කියලා දන්නේ නැතිකම නිසා ගොළු වෙනවා. අබුද්ධෝත්පාද කාලයක නම් ඒක එහෙමමයි. මේකට පිළියමක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලෙක අපි ඉන්නේ. අපි මිනිස්සයෝ. අපිට හම්බෙලා තියෙන ෂණ සම්පත්තිය. අපිට තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය. අපිට තියෙන ධර්මය කියලා පොතක්. අන්න ඒ නිසා අපි මේකට මග ඇරියොත් අපි ඒ නැති කාලේ මග අරිනවට වැඩිය දඩුවල් ලැබිය යුතුයි. ඒ නිසා ඒක නොවීමට නම් අපි ඒකාන්තයේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ හොඳට පටහැරලා දැක ගන්න ඕනේ. භාවනාත් කරන්න ඕනේ. භාවනා කරලා වැටි වැටි නමුත් මේකෙන් එහා පැත්තට ගියොත් අර පිට්ටනිය අර කොනට ගිහිල්ලා යහින් ගියත් එකයි මෙහෙන් ගියත් එකයි මමත් අර වයසට ගියයි කියලා බලනත් එහා පැත්තෙන් මෙ යනවා කියලා කියලා වීරත්වයටපත් වෙන පුරුෂයෙක් වාටපත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වෙනකොට දැන් පැයකුත් විනාඩි 20ක පමණ කාලයක් ගත කරලා තියෙනවා. මේ විස්තර කරන්න යෙදුනේ මේ ධම්මවිචේ සම්බොධ්ජංගයට අවශ්‍ය මූලධර්ම සහ අත්දැකීම් සහිත කොටස්. මෙතන ඉන්න හුඟ දෙනෙක් ඇත්ත වශයෙන් මේවට අයිතිවාසිකම් සහිතයි. මට කරන්න තියෙන මේවට දන්නා ක්‍රමෙනම ගොනු කරලා දෙන එක විතරයි. ඒ තුලින් ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇති කරගත්තොත් පහුවෙන්දට බොහෝම සතුටින් මේ භාවනාවට ඒක මුණ දීලා ඒ අවශ්‍ය කරන අඩුම කැඩුම තමනුත් සාක්ෂාත් කරගෙන මේ ධම්මවිචේ සම්බොජ්ජංගය හොඳට තිබුණොත් අභ්‍යන්තර බාහිර සාසනය කියන දෙකටම ලාභයි. මේක නොවුනොත් මේ සබ්බ ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙනුවට එන්නේ විචිකිච්ඡා. උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. මහා පඬිතෙක් වගේ සියල්ල දක්නා පඬිතෙක් වගේ උපේ විචිකිච්ඡාව ඇවිල්ලා දෙක සංසන්දනය කර කර කතා කරනවා. ඒකල වැරදි තීන්දුවට එනවා. ඒ නොදැක්ක මිනිහා නොදන්න මිනිහා පරාසය දන්නේ නැති කෙනා. ධම්ම විචය ඇති වෙච්ච කෙනාට විචිකිච්ඡාවක් එන්න දෙයක් නැහැ. අත්දැකීම ප්‍රත්‍යක්ෂය තියෙන නිසා ඒ පුද්ගලයා ස්වභාවික තීන්දුව එනකම් බලනවා. ඒ නිසා අපි විචිකිච්ඡාවට යට වෙන්නේ නැතුව ධම්ම විචය ඇති කරගන්න නම් අපි මේ බණ භාවනා කරන අතර මේ වගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ ඥානවන්ත පුද්ගලයන්ගේ ඇසුරත් දුෂ්ප්‍රාඥ පුද්ගලයන්ගේ දුරු කිරීමත් කියන කාරණා ඉෂ්ට කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා යටින් බලනකොට අපේ හැම කෙනාගේම ජීවිතය ඉතාමත් වැදගත් වටිනා අවස්ථාවකට මේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියලු දෙනාට මේ සද්ධා විරිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහළ වේවා. පහළ වෙලා ඒ ධම්ම විචපත් සම්බොජ්ජංගේ සම්පූර්ණ වීමෙන් තම තමන්ගේ භාවනා ජීවිතේ විචිත්‍රතර ධර්මෝජාවෙන් පරිපූර්ණ වෙච්ච ජීවිත බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව <clears throat> මෙතන ඉන්නත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ධනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 9:20යි කොහොම නමුත් ඒ මතක් කරගත් ඉදිරිපත් කරගත්ත කාරණා මත කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් අපි සුළු වේලාවක් අරගනිමු මේ ඒක සඳහා එම ඇසිය යුතු කිය යුතු ප්‍රශ්නයක් නැත්නම් අපි දෙවියන් පින්දීමේ ඥාතින් සිහිපත් කර ගැනීම අපේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඔක්කොම එකතුව ඊතාවතා ආදී ගතා සත්‍යයන්ට පිළිබිඹු. Thank you. ittavatajan ammehi sampatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya ittavatajan ammehi sampatam punya sampadang sabbe bhutanumodantu sabba sampatti siddhiya එත්තාවතාජං අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් සිහිපත් කරගනිමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය